සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද සතියේ අඟහරුවාදා දවසයි 2019 වර්ෂයේ මැයි මාසයේ 14 වෙනිදා. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකදීමෙන් පූජ්‍යපාද අනව්වේ අනවදස්සී ගෞතමී ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. අඟහරුවාදා දිනයන්හිදී දැන් කලක සිට අපි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් එකින් එකගෙන මුල සිට සාකච්ඡා කරමින් පවතින්නේ. ඉතින් අද දවසේදීත් අපිට උතුම් භාග්‍යය උදා වෙනවා. පූජ්‍යපද ආරාධන උදසිසුන්දන් වාසේ සියලු දෙනා වෙනුවෙන්ම පාද නමද නමස්කාර කර සිටින්නේ. මම ඔබ වහන්සේට ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ අපට අද දවසේදීත් ඒ කතා දේශනාව පාදා දෙන්න සහාය වහන්සේ.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 ඉතින් මේ සංසාර ගමනේදී තිරිසන් ලෝක, නිරය, പ്രേත ලෝක ආදී ගමනක් තමයි අපි ගමන් කරේ. ඒ ගමනේදී අනන්ත අප්‍රමාණ දුක් අපි විඳින්න ඇති. ඒ කිසිම දුගති ලෝකයක මේ දුකින් නිදහස් වෙන මඟ උපාද කරගන්න බෑ. ඉතින් මනුස්ස ලෝකයක් ලැබිච්ච අපට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි හැම දෙනාගෙම තියෙන එකම පිළිසරණ එකම පිහිට මේ ධර්මයේ විතරයි. වෙන කිසිම පිළිසරණක් පිහිටක් නැහැ. ඉතින් මේ ධර්මයේ අපට එක එක ක්‍රමවලට විවිධ දේවල් පුරුදු කරම් තුලින් తాවකාලිකව හිත සංසිඳවගෙන යම් යම් දේවල් අපට ඇති කරගන්න පුළුවන් මේ ජීවිතයේ සැනසීමක් පිණිස. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වවදාළ ඒ උතුම් සත්‍ය දර්ශනය ජීවිතයේ තේරුම් අරගෙන මේ දුක් විඳින සංසාර ගමනින් සදහටම ඈතර වෙන්නට නම් ඒ නිවැරදි ප්‍රතිපදාවම අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ බුදුරන් වහන්සේ පෙන්වා වදාළ ධහමම අපි ඉගෙන ගන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි පින්වතුනි අපට පුළුවන්කමක් ලැබෙන්නේ සංසාර දුක නිදහස් වෙන්නේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉස්මතු කරන්න බැරි දෙයක් තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය. මේ සත්‍ය ධර්මය ඒ නිසායි අපි මේ ධර්මයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අලුතෙන් ලෝකයට පෙන්නපු දෙයක් නෙවෙයි. මේ සත්‍ය ධර්මයේ පෙන්වන්න පුළුවන් එකම එක්කෙනා නිසායි වෙන කාටවත් පෙන්වන්න බැරි නිසායි ඒ පෙන්නපු කෙනාට අයිති ධර්මයක් වෙන්නේ මේක. මොකද වෙන කාටවත් මේක පෙන්වන්න බෑ. බුදුරණවහන්සේ විතරයි පෙන්වන්න පුළුවන්. ඒ නිසායි පෙන්නපු කෙනාට අයිති ධර්මයක් මේක. වෙන වෙන කාටවත් අයිති නෑ. එහෙනම් කාටවත් පෙන්වන්න බැරි ප්‍රකට කරන්න බැරි බුදු කෙනෙකුට පමණක් විශේෂවන ධර්මය ඒ විදිහට අපි ඉගෙන ගත්තොත් විතරයි පින්වතුනි අපට ප්‍රතිපදාව අපේ ජීවිතය තුළින් ඉස්මතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව මුල් කරගෙන මොකද්ද බුදුරන් වහන්සේ කිව්වේ කියලා ඉගෙන ගන්නට ඕනේ. අද ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි දැන් අපි සතිපට්ඨානය පිළිබඳ මේ කතා කරමින් සිටින්නෙත් බුදුරන් වහන්සේ කියපු ධර්මය අහන එක විතරක් මදිද ධර්මයේ හැසිරෙන්න නැත්නම් නිවන් දකින්න එක ඇද්ද එක මදිද තව ඕනේද කියලා. අපි ධර්මයේ ඇහුව පමණින් බෑ. ප්‍රතිපදාවක් කරන්නට ඕනේ. හැබැයි ඒ කරන ප්‍රතිපදාව බුදුරණවහන්සේ පෙන්නපු දහමත් එක්කම විය යුතුයි. දැන් කෙනෙක් හිතුවොත් අහන ධර්මයේ එකක් භාවනා කරන එක තව එකක්. අහපු පමණින් භාවනාව නැහැ. ඒක ඇත්ත. හැබැයි අහපු දෙයට අනුවයි භාවනාව තිබිය යුත්තේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ ධර්ම ශ්‍රවණය කරලා අපි ඉගෙනගත්ත දෙයට අනුව ඒ කියපු දේ එකයි භාවනාව තියෙන්නට ඕන නැත්තේ. දැන් වෙන භාවනාවක් නම් කරන්නේ අපි එතකොට එහෙනම් වෙන කවුරු හරි කියපු දෙයක් ඇයි අපි බුදුරණවහන්සේ කියපු දේ එක නෙවෙයි නම් වෙන කවුරු හරි කියපු දෙයක් එක. එහෙනම් අපි හොඳට හිතන්නට ඕනේ. භාවනාවක් අපේ ජීවිතේ හුරු කරගන්න. භාවනාවක් පුරුදු කරන්න. බුදුරණවහන්සේ කිව්ව දෙයම වෙන්නට ඕනේ. වෙන දෙයක් වෙලා හරියන්නේ නැහැ. ඉතින් මේ මජ්ක්‍ධිම නිකාය බුදුරණවහන්සේ වදාළ යුතුම් ධර්මය මජ්ක්‍ධිම නිකායේ ඒ සංග්‍රහිත වෙලා තිබිච්ච කරුණු අපි මේ මුල ඉඳලා මේ සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් එතනදී අපි විශේෂයෙන් හැමදාම කියන එකක් තමයි මේ ධර්මය අපි මේ කතා කරන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන හුරු කරගෙන විවිධ විදිහට ප්‍රතිපදා අනුගමනය කර පිරිසකට තවදුරටත් බුද්ධ වචනේ ලොකු පැති තියෙනවා. අපට හම්බවෙච්ච ඇති පැති තියෙනවා. අපි කරන දේ තුළ අඩුපාඩු තියෙනවා. මෙන්න මේක හදාගෙන නිවැරදි බුද්ධ වචනයක මාර්ගය හුරු කර ගැනීම සඳහායි. අපි මේ හුරු කරපු ප්‍රතිපදාවේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒ සකස් කරගන්න අපට මොන අත්දැකීම් ලැබුණත් මොන දේවල් ලැබුණත් ඒක මේ බුද්ධ වචනයක ගැළපෙනවද කියලා බලන්න. මෙන්න මේ සඳහා තමයි අපි මේ උතුම් ධර්මයේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක් නුවණ තියෙන කෙනෙකුට නම් කෙලින්ම මේ කාරණාව යොමු වෙලා බලන්න පුළුවන්. නමුත් කෙනෙක් ක්‍රමානුකූලව නුවණ වර්ධනය කරගෙන එන තැනදී ඔන්න තව දුරටත් නුවණ වර්ධනය කර ගැනීම සඳහා ලෝකෝත්තර මගට පිවිසීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාව තේරුම් ගන්න මේ මූලික බුද්ධ වචනේ තියෙන කරුණු අපි දැනගන්නට ඕනේ. ඒ සඳහා තමයි අපි මේ සියලු බුද්ධ වචන පිළිවෙලට මේ කතා කරන්න අදහස් කළේ. තව කෙනෙකුගේ මතිමතාන්තරයකින් තොරව ඒ බුද්ධ වචනේ විතරක්ම. ඒ වගේම මේ ධර්මයේ තුලදී මේ බුදුරන් වහන්සේ පෙන්න ප්‍රතිපදාව තුලදී දුරු වෙන දේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවකුත් මේ ධර්මයේ ඉස්මතු වෙන්නට ඕනේ. සෝතාපන්න මාර්ගය කියන්නේ සක්කාය දිට්ඨිය දුරවන ප්‍රතිපදාවක්. එහෙනම් සෝතාපන්න මගට බහින කෙනාට ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සක්කාය දිට්ඨිය දුරවන ප්‍රතිපදාවක් හම්බ වෙන්න ඕනේ. එහෙම හම්බුන් නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මඟ හම්බෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මඟ තුල මූලාරම්භයේම ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරවීම. ඒ පිළිබඳව අපි ගොඩක් කතා කරා. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දිරවන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි මේ ප්‍රතිපදා ටික ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ උතුම් ධර්මය ඉගෙන ගන්නකොට අපි මෙතුවක් කාලයක් පුරුදු කරගෙන ආව ප්‍රතිපදා තුළ අඩුවක් වැරද්දක් තමන්ගේ ප්‍රායෝගිකව තමන් තුළ අත්දැකීමේ වැරද්දක් හම්බ වෙනවා නම් ධර්මයේ හරි බව තේරුම් අරගෙන අන්න එතනදී යා ප්‍රායෝගිකවම සක්කාය දිට්ඨිය දුරු වීම සඳහා යොමු වෙන කෙනෙක් වෙනවා. එහෙම නැතුව අපි මෙච්චර කාලයක් පුරුදු කරගෙන ආව තේරුම් අරන් වටහාගෙන ආව දෙයටම ලකුණක් වැටෙන දෙයක් නම් අපි ගන්නේ අපි තවදුරටත් සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න ප්‍රතිපදාවක් උයි ප්‍රායෝගිකව කරගෙන යන්නේ. එන්න එන්නම අපේ දියුණුවක් වෙන්නට නම් කලින් දේ වැරද්දක් වෙන්න ඕනේ. නිවන දක්වාම තියෙන්නේ හැම දෙයක්ම මුසාවන දේවල්. අමෝස ධම්මං නිබ්බාන නිවන විතරයි මුසා නොවෙන්නේ. හැබැයි ඒ මට්ටමට ඒ කෙනාට එක වසරේ ඉගෙන ගන්න කෙනාට 10 වසර ඉගෙන ගන්න දේ තුල වැරදි කියන්න බෑ. 11 වසරට එනකොට අන්න 10 වසර ඉගෙන ගත්ත දේ තුලින් තව ඊට එහා දෙයක් යනවා. අපි රසායනික විද්‍යාව ඉගෙන ගන්නකොට දන්නවා මුලින් හොයාගත්ත න්‍යාය වැරදි කියලා තව කෙනෙක් හොයා ගන්නවා. හැබැයි මුල් දේ අපි හරි කියලා ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට අපේ මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවේදී සක්කාය දිට්ඨියට පහරක් වදින දෙයක් හම්බෙන්නට ඕනේ මේ සිතවිල්ලකින් කල්පනාවකින් නෙමෙයි ප්‍රායෝගිකව. ඒකයි පින්වතුනි මේ ධර්මයේ තුලට එන්න එන්න නිහතමානීකම කීකරුකම ඉවසීම මෙන්න මෙව ගොඩනගින්න යන්නේ ඒකයි. ඇයි Tamanටමයි මේ වැරද්ද පෙන්වෙන්නේ. Tamanගෙමයි වැරද්ද හම්බ වෙන්නේ. මම යෙදෙන එකමයි වැරද්ද හම්බ වෙන්නේ. එහෙනම් හොඳට හිතන්න අපි මේ ධර්මයේ ඉගෙන ගන්න අපි කරන ප්‍රතිපදාව හරියි කියලා දැනගන්නවත් අපි කරන ප්‍රතිපදාව ලකුණක් දාගන්නවත් නෙවෙයි හරියටම ධර්මයේ ඇහුනොත් අපි කරන ප්‍රතිපදාව වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ ප්‍රායෝගිකව අන්න එතනදී සක්කාය දිට්ඨිය කැඩෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙන දෙයක් හම්බ වෙනවා. සම්පූර්ණයෙන් Taman පැත්තට වැරද්දක් හම්බ වෙලා ප්‍රායෝගික Tamanගේ චේතනා සංඥා රූප විඥාන සංකාර කියන කරුණු ටික අර්ථ ශූන්‍ය බව හම්බ වුණාම අන්න මම කියලා එදීමේ තියෙන වැරද්ද හම්බ වෙලා යනවා. කුමක්ද හරි වුනේ මට තේරිච්ච දේ නෙමෙයි මට වැඩිච්ච දේ නෙමෙයි මං වටහාගත්ත දේ නෙමෙයි මං අවබෝධ කරගත්ත දේ නෙවෙයි හරි උනේ ධර්මයයි හරි උනේ ඒ නිසායි ධර්මය හරි කියලා හම්බ වෙච්ච නිසාමයි මම වැරදි කියලා හම්බ වෙන්නේ ධර්මයේ මට තේරෙනව නෙමෙයි ධර්මය විතරයි හරි මට ධර්මයේ තේරෙනව නෙමෙයි අන්න එයයි මාර්ගයට යන්නේ ධර්මයේ විතරමයි හරි මම වැරදි හැම වෙලෙම මං වැරදි ධර්මයේ හරි ඒක කල්පනාවකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂයකින් හම්බෙන්නට ඕනේ ප්‍රත්‍යක්ෂයකින් හම්බ වෙනවා නම් හැම මොහොතකම ධර්මයට යොමු වෙන තැනදී මං වැරදි මට තේරෙන දේ වැරදි මට ගැළපෙන දේ වැරදි කියලා ප්‍රත්‍යක්ෂයකට යනවා නම් ඒ ප්‍රත්‍යක්ෂයකට යන්නේ හරිය කියපු දේ තුල එල්බ ගත්ත නිසා නැත්නම් හරිය කියපු ධර්මයට යොමු වෙච්ච නිසා මෙන්න මේක පින්වතුනි ලේසියෙන් කෙනෙකුට තේරෙන්නේ එච්චරටම මේ සක්කාය දිට්ඨිය ප්‍රබලයි. එහෙනම් අපි බලමු කල්පනා කරලා සතිපට්ඨාන සූත්‍රය අපි ක්‍රමානුකූලව මේකේ තියෙන කරුණු ටික ඉගෙන ගත්තා. එහි කායනපස්සනා කොටස, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස අපි කතා කළා. කායනපස්සනා කොටසේ ආනාපාන සතිය ප්‍රබල සිහිය නුවණ තියෙන කෙනෙකුට හම්බ වෙන කාරණාවක් ප්‍රායෝගික වර්තමානයේ ගෝචර වෙන අරමුණක් මනාව දැනගන්න ප්‍රතිපදාවක් ඉස්මතු කළේ ඉරියාපතේ සම්පජාන්නේ කියන්නේත් තවත් ඊට වඩා නුවණ ගොරෝසු අරමුණක් සියුම් නිමේ නමුත් ප්‍රායෝගිකව තමන්ට අත්දකින දේ පජානාති වශයෙන් හොයාගෙන යන වැඩපිළිවෙලකුයි එතන පැහැදිලි කරේ. නමුත් එතනින් එහා එච්චර සිහිය වර්තමානයේද ගන්න අමාරු කෙනාට පටික්කුල වශයෙන් කල්පනා කරලා ධාතු මනසිකාර වශයෙන් කල්පනා කරලා නවසීක නවසීවතික වශයෙන් කල්පනා කරලා ඊට පස්සේ ඒ කල්පනාව තුළ හම්බ වෙන අවස්ථාවේ ප්‍රායෝගිකත්වයේ තේරුම් ගන්න වැඩපිළිවෙලක් කතා කරා. ඒ අනුපස්සනා ත්‍රිකට ඒ කියන්නේ නවසීවතිකේ නමයට ධාතු මනසිකාරයට පතික්කූලයට කියන මේ 11ට පජානාති කියලා දන්නේ මොකද පජානාති කියලා දන්නේ නැත්තේ ඒක අපි කල්පනා කිරිල්ලක් කරන්නේ. වර්තමාන අවස්ථාව නෙවෙයි. ආනාපාන සතිය වර්තමාන අවස්ථාවක්. ඉරියාපතේ වර්තමාන අවස්ථාවක්. සම්පජන්‍ය වර්තමාන අවස්ථාවක්. නමුත් ධාතු මනසිකාරය, පටික්ඛෝලය, නවසීවති කියන අපි කල්පනා කෙරෙල්ල. එච්චර සිහිය අඩු නිසා කල්පනා කරලා අපි අන්න වර්තමාන අවස්ථාවකට ගණ්ඩ වෙනවා. වේදනන් පස්සන ආයේදී විග්‍රහ කරන්නේ පජානාති කියලා මේ වර්තමාන අවස්ථාව. චිත්තාන පස්සනාව විග්‍රහ කරන්නේ පජානාති කියලා මේ වර්තමාන අවස්ථාව. ඊළඟට තියෙන දේ තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ දැන් ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කොහොමද විග්‍රහ කරන්නේ? කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මහණෙනි මොකද්ද මේ ධර්මයන් මේ ධර්මයන් අනුව දකිමින් වාසය කරනවා කියලා කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසෝ නීවරණේසු පතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. ඔන්න දැන් ධර්මයන් අනුව දකිමින් වාසය කරන්න යනවා. ධර්මයන් ධර්මයන් අනුව දකිමින් වාසය කරන්න යන තැනදී ගොරෝසුවම හම්බෙන මට්ටම තමයි පංච නීවරණ. පංච නීවරණ කියලා කියනකොට දැන් අපට ලෝකේ කායනුපස්සනාව ඉස්සල්ලාම ගන්න හේතු වෙන්නේ කායනුපස්සනාව කියන එක අපට ප්‍රකටයි. දැන් අපට ටිකක් හිතලා බලන්න රාගයේ ඉන්නකොට අපි රාගයෙන් යට වෙලා ඉන්නේ. රාගය නැති වෙනකොට තමයි අපට රාගයක් හිටියා කියලා හම්බ වෙන්නේ. එච්චරට රාගයෙන් යට වෙනවා. රාගය කියලා කෙනෙකුට හිතුණත් ප්‍රහාණය කිරීමක් කරන්නේ නැහැ. යම් යම් ක්‍රමවලින් පුළුවන් ප්‍රහාණය කරන්න නමුත් මේ රාගය කියන්නේ මොකද්ද කියලා මනාව දැනගෙන නෙවෙයි. දැන් මෙතන පෙන්වලා දෙන දේ තමයි මේ ධර්මයම් කියන්නේ මොකද්ද? මේක ධර්මයන්. දැන් චිත්තානපස්සනාවේ සිත. ඒ කියන්නේ සිත කොහොමද කියලා දැනගෙන වාසය කරේ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ සරාග චිත කියන එකත් කාමච්ඡන්දය කියන එකත් මේ දෙක ගත්තහම එකම ස්වභාවයක් නේ. හැබැයි දැන් සරාග සිත කියනකොට මේ සිතේ ස්වභාවයයි හොයාගෙන ගියේ. හිතේ ස්වභාවය මොකද්ද කියන එක. හැබැයි ධම්මානුපස්සනාවට ගියාම මේ නීවරණ කියලා කියන කාරණා මේවා හටගන්න දේවල් කියන තේරුම් ගැනීමක් එයාට ඇතිව තමයි මේකට යොමු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක ධර්මයන් කියලා අපි මේ නිකන් හැමෝටම හම්බ වෙන එකක් නෙමෙයි. මේ ධර්මයන් බව දැනගන්නට ඕනේ. නොදන්න කෙනාට මේ ධම්මානුපස්සනාව කියලා කියලා වැඩක් නැහැ ඒ ධම්ම ධර්මයන් කියලා දැන ගැනීමට යොමු වීමත් එක්කයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ එක අනුපස්සනාවක් නැතුව අනුපස්සනා හතරක්ම තියන්නේ පෙන්වලා දෙන්නේ. කායනුපස්සන. මොකද කායනුපස්සනාව ප්‍රකටයි. ආයි කියන්න දෙයක් නැහැ. කයෙහි තියෙන ස්වභාවය පිළිබඳ. ඊළඟට වේදනානුපස්සන. ඊට පස්සේ තමයි මේ වේදනාව පිළිබඳව ප්‍රකටත්වය. දැන් එතකොට තවත් එකක් වෙනවා වේදනානුපස්සනාවයි වේදනා උපාදානස්කන්ධයයි කියන්නේ දෙකක්නේ කියන එක. එකක ධම්මානුපස්සනාව එකක වේදනානුපස්සනාව. ඊළඟ චිත්තානුපස්සනාව ඊළඟට ධම්මානුපස්සනාව. එහෙනම් මේ අනුපස්සනා හතරක් බුදුරජාණන් වහන්සේ වදාළේ. හැබැයි මේ හැම එකක්ම හොඳට හිතලා බලන්න කල්පනා කරලා බලන්න ප්‍රායෝගික අවස්ථාවක් මිසක් කල්පනා කිරිල්ලක් නෙවෙයි. ප්‍රායෝගික අවස්ථාවේ සත්‍ය දකින්න ඕන වැඩපිළිවෙලකුයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ. වෙන දෙයක් නෙමෙයි. එහෙමනම් ප්‍රායෝගිකව සත්‍ය දකින අවස්ථාව තුළ එයාගේ නුවණ වර්ධනය වෙලා තියෙනවා නම් වේදනාව තේරුම් ගන්නකොට ධම්මානුපස්සනා වේදනා උපාදානස්කන්ධය දක්වා එයාට වැඩිනවා ධම්මානුපස්සනාව. නැත්තම් වේදනාව ප්‍රකට වෙනකොට ඒ වේදනාව තුළ එයාට හම්බ වෙනවා නම් වේදනාවක් හැටියට මම විඳින අන්න මුලින්ම හම්බෙන එක වේදනානුපස්සනාව. නැත්තම් මගේ කයේ වේදනාවක් කියලා හම්බ වෙනවා නම් ඒ වේදනාවෙන් කයයි ප්‍රකට වෙන්නේ. ඊළඟට මේ සිත සිතට එන සිතවිලි වලදී රාගයක් කියන සිතවිල්ල මට හම් වෙනකොට අන්න රාගය මගේ සිතවිල්ල. රාගය කියන කාරණාව ධර්ම ස්වභාවයක් ඇටියට කාමච්ඡන්දේ ධර්ම ස්වභාවයක් ඇටියට යොමු වෙනකොට අන්න ධම්මානුපස්සනාවක් එක්ක යොමු වෙනවා. ආයතන අනුපස්සනාවේදී මනදම මනෝවිඤ්ඤාණ එකතු වීම පිළිබඳව කතා කරනවා ඒ සංයෝජනය. එතකොට එහෙනම් මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ මනත් එක්ක සිදුවෙන වැඩපිළිවෙල. මගේ සිතත් එක්ක තේරුම් ගැනීමේදී එතන චිත්තානුපස්සනාවේ තියෙන ස්වභාවය මගේ සිතට ගෝචර වෙන දේවල් පැහැදිලි කරනවා. නමුත් ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේදී මේ මේ ධර්මයන් රාග ධර්මයන්, ද්වේෂ ධර්මයන් කියන එහෙම කතා කරන්නේ නැහැ. එතන ධර්ම ස්වභාව හැටියටයි ප්‍රකට වෙන්නේ. එහෙනම් මේ අනුපස්සනා තුළ ඒ ප්‍රකට වීම අපි තේරුම් ගන්න වෙනවා. මගසිතේ තරහ තියෙන එක ද්වේෂය, මගහිත හැකිලිච්ච එක කාමච්ඡන්දය, මේ තීන මිද්දය, මගහිත විසිරිච්ච එක උද්දතය, මගහිතේ සැකය, විචිකිච්ඡාව. දහම ස්වභාවයක් ධර්මයක් හැටියට හම්බ වෙනකොට මානසිකාරයෙන්ුයි මේ ධර්මයන් හටගන්නේ. සතිපට්ඨාන සමුදය සූත්‍රය විග්‍රහ කරනවා. ධර්මයන් හැටියට කතා කරනකොට කාමච්ඡන්දය ධර්මයක්. මගේ හිතේ මගේ සිතේ හටගත්ත රාගය කියන එකට එහා ගියපු දියුණුවක් තියෙනවා ධර්මයක් හැටියට කාමච්ඡන්දේ. මගේ දරහසිත කියන එකට එහා ගියපු දියුණුවක් තියෙනවා දේශය පටිගය කියන එක ව්‍යාපාදය නීවරණයක් ධර්මයක් හැටියට. අපි මේ නීවරණ කතා කරනකොට අපට හිතෙන්නේ අපිත් මේ ඒකමයි තේරුම් ගන්න කියලා. හැබැයි බලන්නට ඕන චිත්තානුපස්සනාවේ දෝෂ සිතද දැනගත්තේ? නැත්තම් රාග සිත දැනගත්තේ? එහෙම නැත්තම් ධම්මානුපස්සනාවේ ධර්මයද දැනගත්තේ? එහෙම නැත්තම් වේදනානුපස්සනාවේ දුක් වේදනාවද දැනගත්තේ? සැප වේදනාවද දැනගත්තේ? දැන් කාමයේ කියනකොට එක පැත්තකට සැපක්, ද්වේෂයේ දුක. එහෙනම් ඒකද දැනගත්තේ? එහෙමත් නැත්තම් අපට ගොරෝසුව ගත්තාම කයට ලැබිච්ච කායික පහසේ රාග ආස්වාදයද හම්බුනේ. කයට ලැබිච්ච වේදනාව දුක් වේදනාව කයේ කයේ දුකක් කියන කාරණාවක්ද හම්බ වුනේ. කය ප්‍රකට වීමක් එක්කද හම්බ වුනේ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි මේක මේ තේරුම් ගන්න යනවා කියන එකේදී අපට දියුණු වීමේදී වැටහෙන දෙයක් මිසක් අපි මේ බලෙන් හිතන එකක් නෙවෙයි. අපට මූලිකවම හම්බෙන දේ එකයි කායanusasanaව. බලන්න බුදු දේශනාවේ කොතනකවත් තියෙනවද කියලා වේදනානුපස්සනාව විතරක් වැඩවොත් නිවන් දකින්නවා කියලා. චිත්තානුපස්සනාව විතරක් වැඩුවොත් ධර්මය අවබෝධ කරන මේ අමූර්ත මාර්ගයයි කියලා. ධම්මානුපස්සනාව විතරක් වැඩුවොත් මේ අමූර්ත මාර්ගයයි කියලා දේශනාවේ නැහැ. නමුත් දේශනාවේ තියෙනවා කායනුපස්සනාව විතරක් වැඩුවොත් අමූර්ත මාර්ගය කියලා වෙනම සංයුක්ත පිටින්ම තියෙනවා. ඇයි ඒකට හේතුව? ප්‍රායෝගිකව හම්බෙන අවස්ථාවයි විග්‍රහ කරලා පෙන්නන්නේ. ධම්මානුපස්සනාවේ ධර්මයන් හැටියටද නීවරණ හම්බෙන්නේ, චිත්තානුපස්සනාව සිත හැටියටද හම්බෙන්නේ, වේදනානුපස්සනාවේ වේදනාව හැටියටද හම්බෙන්නේ නැත්නම් මගේ කයට ගොරෝසු දෙයක් හැටියටද හම්බෙන්නේ. ඉස්සල්ලාම අපට හම්බෙන්නේ කයේ ගොරෝසු දෙයක් හැටියට. ඊළඟට තමයි වේදනාවක් හැටියට හම්බ වෙන්නේ. ඊළඟට සිතක් හැටියට හම්බ වෙන්නේ. ඊළඟට තමයි ධර්මයන් හැටියට. ඒ ක්‍රමානුකූල දියුණුවීමක් එක්ක නුවණ වර්ධනය වීමක් එක්ක එයා ඒකේ දකින ස්වභාවය. ඒ නිසා අපි ඔය ඔය ප්‍රශ්නේ කාට හරි මතුවුන වෙන්න ඉඩ තිබ්බා කොහොමද වේදනානුපස්සනාවේ තියෙන එක චිත්තානුපස්සනාවේ තියෙන එක ධම්මානුපස්සනාවේ තියෙන එක මේක කොයි විදිහටද බෙදා වෙන් කරගන්නේ කියලා. දැන් චිත්තානුපස්සනාව විග්‍රහ කරද්දිත් වේදනානුපස්සනාව විග්‍රහ කරද්දිත් ඒ වේදනාවම හොයාගෙන ගියා. මොකද වේදනාවක් හම්බ වුණේ. කායනපස්සනාවේ ප්‍රකට ගොරෝසු කය එක තමයි හොයාගෙන ගියේ. දැන් මෙතන මේ ධම්මානුපස්සනාවක් ධර්මයක් මානසිකාරය මුල් කරන් හටගත් ධර්මයක්. ධර්මයේ හටගන්නේ මානසිකාරේ. සබ්බේ ධම්මා මානසිකාර සම්භව කිම්මූලක සූත්‍රෙත් පැහැදිලි කරනවා. එතකොට මේ අපට ගොරෝසු හම්බ වෙන ධර්මයේ ඉස්සල්ලාම නීවරණ ටික හැබැයි ධර්මයක් හැටියට හම්බ වෙන්නට ඕනේ. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයන් හි ධර්මයන් අනුව වාසය කරන්නේ කොහොමද කියලා. මෙතනත් විග්‍රහ කරන්නේ පජානාති වශයෙන් මනාකොට දැනගන්න මොකද ප්‍රායෝගික වර්තමාන අවස්ථාවක් ගැන විග්‍රහ වෙන්නේ. ඉද බික්කවේ බික්කු සන්තංග අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඔන්න භික්ෂුව දැනගන්නවා මෙහිලා භික්ෂුව දැනගන්නවා ආධ්‍යාත්මේ කාමච්ඡන්දය තියෙනකොට කාමච්ඡන්දය ඇති බව ආධ්‍යාත්මේ කාමච්ඡන්දය ඇති බව දැනගත්තා. නිකන් නෙමෙයි මනාකොට දැනගත්ත පජානාති. කාමච්ඡන්දේ. එතකොට කාමච්ඡන්දේ කුමක් හැටියටද හම්බෙන්නේ? නීවරණයක් හැටියට හම්බ වෙන්නේ. කාමච්ඡන්දය කියන්නේ සරාගතිතක් හැටියට නෙමෙයි හම්බෙලා තියෙන්නේ නීවරණයක් හැටියට ධම්මානුපස්සනාවේදී. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝත්ති පජානාති. දැන් මෙතන විග්‍රහ කරන පිළිවෙලක් තියෙනවා. කාමච්ඡන්දය කියලා මැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කාමච්ඡන්දය සහ නැති කියන දෙකක් එක්ක ඉස්සරලාම කාමච්ඡන්දේ දැනගත්ත තැනදී තමයි නැති බව හම්බ වෙන්නේ. නැති එකක් අන්න ඇති බව දැනගත්ත තැනදී අන්න නැති බව දැනගන්නේ ඒ කාමච්ඡන්දේ නෑ. එහෙනම් තියෙන බව සහ නැති බව කියන මෙන්න මේ සාපේක්ෂ භාවයක් ඇති වෙනවා. දැන් කාමච්ඡන්දයක් නැති බවක් දැනගත්තා. පජානාති මනාවකට දැනගත්තා. කාමච්ඡන්දය නැහැ කියලා. ඉස්සරල නැහැ කිව්වේ නෑ. මොකද නැහැ කිව්වොත් නීවරණයක් කියන්නේ කොහොමද? දැන් මෙතන කතා කරන්නේ නීවරණ පස්ස නීවරණ අනුපස්සනාවක්. ධම්මානුපස්සනාවේ. දැන් අපි දැනගත්තොත් කාමච්ඡන්දේ නැහැ කියලා. ඒක ධම්මානුපස්සනාවේ නීවරණ අනුපස්සනාවද නැහැ? නීවරණ ඇති බව දැනගත්ත තැනදීනේ නීවරණ නැති බව දැනගන්න කාරණාව කතා කරන්න තියෙන්නේ. මොකද නීවරණයක් ඇති වුණා. එතනදී මේක ධම්මානුපස්සනාවේ කාමච්ඡන්දය පිළිබඳව දැන් වර්තමානයේ දැක්මකට යොමු වෙලා තියෙනවා. නැත්තම් නීවරණ නැති බව ඉන්න අවස්ථාවේදී ඒක නීවරණයේ පිළිබඳව පංචස නීවරණයේසු මෙතන ඒක වෙනම පැහැදිලි කරනවා. මොකද මේ ධම්මානුපස්සනාවේ ඒ කාරණාවට කොටකලෙන් චිත්තානපස්සනාව වෙනම කතා කරා වේදනානපස්සනාව වෙනම කතා කරා. කායනපස්සනාව නම් ගොරෝසුන වේදනා මේ ධම්මානපස්සනාවේදී ඒ ඒ ඒ අනුපස්සනාවයි මේ කතා කරන්නේ. බොජ්ජංග නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි බොජ්ජංග සූත්‍ර කතා කරාම දන්නවා නීවරණ නැත්තම් බොජ්ජංග තියෙන්නේ යෝනිසමනසිකාරය කරන ප්‍රතිපදාවේදී. හැබැයි මෙතන මේ නීවරණ කාමච්ඡන්ද නීවරණිය නෑ කියලා කියන්නේ බොජ්ජංගනුපස්සනාව නෙවෙයි. මේ කතා කරන්නේ නීවරණනුපස්සනාව. පංචසු නීවරණේසු. නීවරණයන් කෙරෙහි සිදුවන අනුපස්සනාවයි මේ කතා කරන්නේ. එහෙනම් නීවරණයන් කෙරෙහි තියෙන අනුපස්සනාව කතා කරන තැනදී නීවරණ ඇති බව දැනගත්ත තැනදී ඒ මාර්ගයට යොමු වෙන්නේ. ඒ පෙන්නපු කාරණාව නීවරණ පිළිබඳ පෙන්නපු කාරණාව. නැත්තම් අපට හොයන්න අවශ්‍ය නැහැ. නීවරණයක් නැත්තම් නීවරණ අනුපස්සනාවක් කියලා කතා කරන්න බෑ. එහෙනම් දැනගන්නවා මෙන්න නීවරණය ඇති වුණා කියලා දැනගත්තා. මනාව දැනගත්තා. මනාව දැනගත්තා කියලා කියන්නේ නිකන් නෙමෙයි. පජානාති කියනකොට අපි දන්නවා උපනිෂ සූත්‍ර ආදී තේවල විග්‍රහ කරනවා සබ්බාසව සූත්‍ර ඥානති පස්සති. අන්න දන්න දකින කුමක්ද ඥානාති පස්සති. පජානාති වෙන්නේ මොකද්ද? පංචපාස්කන්ධයේ උදයබ්බේ. අත යෝනිසෝ මනසිකාරේ. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඥානාති පස්සති වෙනකොට මෙන්න මේ කරුණ මෙතන හම්බ වෙන්නට ඕනේ. ඒක නිසා තමයි මේ ධම්මානුපස්සනාවේ දැන් නීවරණ නෙමෙයිනේ අපි බලන්නේ. හැබැයි නීවරණ අනුපස්සනාවකට යන්නේ. නීවරණයන්ගේ නීවරණයන් අනුව දකින්න යන්නේ. එහෙම දකින්න යනකොටයි ධම්මේසු ධම්මානුපස්සී වෙන්නේ. අන්න ඒක විග්‍රහ කරනවා. ඉති අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා සමුදය ධම්මානුපස්සී වා ආදි වශයෙන්. ඒ වගේම මෙතන පැහැදිලි කරන අත්ති ධම්මාතිවාපනස්ස සති. ධර්මයක් ඇතයි කියලා ගත්තා. මොකද්ද මේ ධර්මයේ? නීවරණ අනුපස්සනාවේ නම් නීවරණයයි ධර්මය. නීවරණ නැත්තම් නීවරණ අනුපස්සනාවක් ගන්නෙ කොහොමද? එහෙනම් නීවරණ අනුපස්සනාවට යනකොට මෙන්න මේ නීවරණේ පංච නීවරණේ කාමච්ඡන්දය මෙන්න මේ කාමච්ඡන්දය කියන නීවරණේ ඇති බව දැන ගැනීම මනාව දැන ගැනීම ඉස්සල්ලා වෙන්නේ අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් අපට පුළුවන් මෙහෙම හිතන්න. අසන්තං කාමච්ඡන්දේ නැති වෙනකොට නැති බවක් දැනගත්තා. දැන් ව්‍යාපාදේ නැති වෙනකොටත්, තීන මිද්දේ නැති වෙනකොටත්, උද්දච්ච කුච්ච නැති වෙනකොටත් නැති බවනේ හම්බ වුනේ. මේ කියන කන හොදට හිතන්නේ කාමච්ඡන්දය නැති වෙනකොටත් ව්‍යාපාද නැති වෙනකොට නැති බවනේ හම්බ වුනේ. එතකොට අපට කතා කරන්න ඕනේ නෑනේ එතන කාමච්ඡන්දේ නෑ කියලා ව්‍යාපාදේ නෑ කියලා වෙනම කතා කරන්න ඕනේ නෑනේ අපි මේ නැති බව විතරක් කතා කරනවා නෝ. නිකන් නැති බව විතරක් කතා කරනවා නෝ. එහෙම කතා කරන්න අවශ්‍ය නෑ. ඒ ඔක්කොම නෑනේ. මෙතන මේ කතා කරන්නේ ඇයි මේ විදිහට? කාමච්ඡන්දේ ඇති වෙච්ච කාමච්ඡන්දේ නැති බව දැනගත්තා. දැන් ව්‍යාපාදේ ඇති වෙච්ච දේත් නැති වුණ අවස්ථාවත් අපි හිතමු කලින් ව්‍යාපාද තියලා නැහැ. ඇති වෙච්ච එක නැති වුණා. දැනුත් කාමච්ඡන්දේ තියලා නැති වුණා. ඉතින් දැන් ඇති වෙච්ච නැති කාමච්ඡන්දේ නැති වෙච්ච අවස්ථාවට විග්‍රහ කරන්න පුළුවන් නේ. දැන් කාමච්ඡන්ද නැති අවස්ථාවට ව්‍යාපාදයක් නැහැ කියලා විග්‍රහ කරන්න පුළුවන්. ඒ කලින් නැති වුණ නිසා. නමුත් මෙතන මොකද්ද විග්‍රහ කරන්නේ? කතා කරන්නේ කාමච්ඡන්දය එක්ක. ප්‍රතිපදාව දැන් ප්‍රායෝගික මේ දැන් අවස්ථාව ගැන කතා කරන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රායෝගික මේ අවස්ථාවේදී කාමච්ඡන්දය ඇති වුණා. දැනගත්තා. මනාව දැනගත්තා. මනාව දැනගන්නවා කියලා කියන්නේ මේ අත්ති ධම්මාතිවා කියලා ගත්තනේ. අති ධම්මා කිව්වා ධර්මයක් ඇතයි. කුමකටද? මතුමත්තේ නුවණ සිහිය දිනු කරගන්න. දැන් මේ ධර්මයේ මොකද්ද? මෙන්න මේක හොයන්න පෙළඹෙන්න වෙනවා. මේක හොයන්න යනකොට අන්න හට ගැනීම දකින්න වෙනවා. මේ හට ගැනීම දකින්න යනකොට අන්න ඒකට යමු වෙන්න වෙනවා මේ පටිච්චසමුප්පාද න්‍යායට. මොකද කාමච්ඡන්දය කියන්නේ හරියටම දැනගත් දැනගත්තාම මොකද්ද කියලා දැනගන්න වෙනවා. ඒ කොහොමද හටගත්තේ කියලා දැනගන්න වෙනවා. අන්න ඒ අවස්ථාව දැනගන්නවා මෙයයි නීවරණය. ඊළඟට දැනගත්ත තැනදී මොකද වෙන්නේ? නීවරණය නැති වෙලා යනවා. කාමච්ඡන්දය නැත්තම් ඊට පස්සේ දැන් මේ විග්‍රහ කරන්නේ ප්‍රායෝගික අවස්ථාවක්නේ. දැන් මම අර කලින් කිව්ව එක හිතනද කාමච්ඡන්දේ නැහැ කියලා විතරක් මෙතෙන්ට දාන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාදයක් නැහැනේ. එහෙනම් මේ කාමච්ඡන්දයක යන නිසායි කාමච්ඡන්දේ නැහැ කියලා දාන්නේ. අන්න දැනගත්ත ඊළඟට කාමච්ඡන්දේ නැති බව දැන්. නත්ති මේ අසන්තං අජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජන්ති කාමච්ඡන්දෝති. ඇයි මේ යන ප්‍රතිපදාවේදී හම්බ වුනේ? පජානාති මනාව දැනගත්ත කාමච්ඡන්දේ. දැනගත්ත තැනදී ඊළඟට දැනගත්තා. දැන් නැහැ කාමච්ඡන්දය. දැන් කාමච්ඡන්දේ නැහැ කියලා දැනගත්තේ කලින් කාමච්ඡන්දේ තිබිච්ච නිසා. දැන් මේ නැති කාමච්ඡන්දය අන්න ඒකත් පජානාති. කාමච්ඡන්දය නැහැ කියලා ඒක පජානාති නොවී තියෙන්නේ එයත් පජානාති. එහෙනම් කාමච්ඡන්දේ නැති අවස්ථාව පජානාති කියන්නේ මොකද්ද? එහි හටගෙන අපි නිකන් කතා කරොත් කාමච්ඡන්දය කියන කාරණාව අපි ලෝකේ අසුබ නිමිත්තයි සුබ නිමිත්තයි අයෝනිසු මනසිකාරයයි. එතකොට එහෙනම් මෙතනදී මේ කාරණාවේදී කතා කරන්නේ නැති බවද කොහොමද? අන්න යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ප්‍රධාන වෙන්නේ. මේ නැති අවස්ථාවක් තියෙනවා. නැති අවස්ථාවේ මොකද්ද මනාව දැනගන්න තියෙන්නේ? මෙන්න මෙයත් හට ගැනීම මොකද්ද කියලා හොයාගන්න වෙනවා. නැති අවස්ථාවේ හට ගැනීම. කාමච්ඡන්දය නැහැ කියන එක හටගත්තේ කොහොමද? එයත් සමුදය හම්බ වෙලයි තේරුම් ගන්න තියෙන්නේ. සමුදය ධම්ම ධර්මයන්ගේ ධර්මයන් අනුවනේ. කාමච්ඡන්දය හට ගැනීම නෙවෙයිනේ කතා කරන්නේ. කාමච්ඡන්දය අනුව හොයන්න තියෙන්නේ. එයා අනුව හොයාගෙන යන්නේ. කාමච්ඡන්දය නැති බව හටගත්ත දේ ඒ අනුව හොයන්න තියෙන්නේ. කාමච්ඡන්දේ නැති බව කියන දේ අනුව හොයාගෙන යන්න තියෙනවා. ඒක අර හොඳට හිතන්න. දැන් නැති බව පජානාති වුණා. අපි කරා චිත්තානපස්සනාවේදී. චිත්තානපස්සනාවේ තියෙනවා සරාගං චිත්තං. රාගසහජ සිත. දැන් ඒකේ අපි නිකන් සිතේ යට ගැනීම ගත්තත් අන්න අපට කතා කරන්න තියෙනවා සිතේ යට ගැනීම කියනකොට කල්පනාවකින් කල්පනාවකින්නේ තියෙන්නේ. ඒ රාගහිත ඇවිල්ලා ඉවරයිනේ. අසුබනි සුබ නිමිත්තයි යෝනිසමන්ස් අයෝනිසමන්සිකාරය කියලා. හැබැයි ඒ කල්පනාවකින් ඒ සිතේ හටගෙන සිතේ සිත අනුව දැකීම නෙමෙයි. ඒ සිතේ හට ගැනීම අනුව කතා කරවහම ඊළඟට රාග නැති සිතක් හටගත්තේ කොහොමද කියලා හොයන්න වෙනවා. ඇයි ඒකෙත් හට ගැනීමක් කතා කරනවානේ. සරාගං චිත්තං විතරාගං චිත්තා. එතකොට විතරාගසිතත් පජානාති වෙනවා. මේ සමුදේ ධම්මා චිත්තානුපස්සී කියන්නේ ඒකයි. එයත් හට ගැනීමක් හොයන්න වෙනවා. රාගය නැති හිත හට ගැනීම. අන්න එතන පටිසමුප්පාදයක යන්න තියෙන්නේ. රාග නැති අවස්ථාව කියන්නේ නිවන් දැක්ක නෙමෙයි. මේ ලෝකයේ බුදුරන් වහන්සේ පෙන්නපු විග්‍රහය එක්ක ප්‍රතිපදාව ගියා නෙවෙයි. රාග නැති අවස්ථාවක් තියෙනවා. එය හටගත්තේ කොහොමද? එහි හට ගැනීම මොකද්ද? අන්න ඒක හොයන්න වෙනවා. ඉතින් මෙන්න මේ මෙතනත් කියන්නේ ඒකමයි. ධම්මානුපස්සනාවේදී කාමච්ඡන්දය ඇති බව දැනගත්තා. මනාව දැනගත්තා. නිකන් නෙමෙයි යමක් දැනගන්නවා කියලා කතා කරනකොට හොඳට දැනගන්නවා කියලා කතා කරනකොට මොකද්ද කතා කරන්න තියෙන්නේ? හොඳට දැනගත්තා. ඒ වගේ හට ගැනීමත් එක්ක අනුව ඒකත් එක්කයි දැනගත්තේ. කාමච්ඡන්දයේ අනුව අන්න ඇත කියලා ගත්ත කාමච්ඡන්දයේ අනුව හොයාගෙන යනවා. මොකද්ද කියලා. අන්න පටිච්චසමුපාදය හම්බ වෙනවා. ඥානයයි නුවණයි ඇති වෙනවා. ඊළඟට මොකක්ද දෙන්නේ? එහෙම හොයාගෙන යනකොට ඥානීය නුවණ ඇති වෙනකොට කාමච්ඡන්දෙ රිඩ නැහනේ. ඇයි ඥානීය නුවණ එනකොට කාමච්ඡන්දේ කොහෙද? අඥානකමින් තියෙන්නේ. දැන් මෙන්න මේ නුවණ ආවහම අසේක අසේක නෙවෙයි. නමුත් මේ අඥානකමින් කියන නුවණ ආවම අන්න කාමච්ඡන්දේ නැති වෙනවා. නැති බව දැනගන්නවා සන්තන් දැන් කාමච්ඡන්දේ නැහැ. දැන් එතන ව්‍යාපාද නැහැ කියලා දාන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාවේදී කාමච්ඡන්දේ දැනගත්ත නිසායි දැන් කාමච්ඡන්දේ නැහැ කියලා දැනගත්තේ. කාමච්ඡන්දේ නැති අවස්ථාව මනාව දැනගන්න වෙනවා. අන්න නැති අවස්ථාව නැති බව හම්බවීමේ ප්‍රතිපදාවත් එක්ක ඒ ධර්මයන් ඊ ධර්මයන් අනුව හොයාගෙන යනකොට අන්න එතනත් පටිච්චසමුප්පාද ධර්මයයි හම්බ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස උප්පාදෝ හෝති. නූපන් කාමච්ඡන්දය උපදිනවා. ඔන්න දැන් එතන කියනවා නූපන් කාමච්ඡන්දය උපදිනවා. දැන් අපට ඉස්සරලාම යන්න තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දය හම්බුනාමනේ. දැන් නූපන් කාමච්ඡන්දය උපදිනවා හම්බ වෙන්නේ කොහොමද? මෙතන කරුණු දෙකක්. කාමච්ඡන්දය හම්බ වෙනවා කියන එක එක කරුණක්. නූපන් කාමච්ඡන්දය අනුප්පන්නස්ස කාමච්ඡන්දස උප්පාදෝ නූපන් කාමච්ඡන්දේ උපදිනවා කියන එක තව එකක්. දෙක දෙකක්. කාමච්ඡන්දය දැනගන්නවා කියන්නේ එකක් නූපන් කාමච්ඡන්දේ උපදිනවා කියන්නේ. එතකොට තමන්ට කාමච්ඡන්දය නැති බව හම්බ වුණාම එයත් කුමක්ද කියලා දැනගන්න යමු වුණා. නූපන් කාමච්ඡන්දය කියනකොට දැන් හත අරගෙන නැහනේ. එහෙනම් එයා දැන් නුවණක් එක්ක යන්නේ ඒක එයාට හම්බ වෙනවා නූපන්න බව දැන් උපදින බව මුලින්ම අපට හම්බෙන්නේ ඉපදිච්ච කාමච්ඡන්දයක් දැන් මෙතනදී හම්බෙන්නේ අනුප්පන්න දැන් එයා දන්නවා නූපන් කාමච්ඡන්දයක් දැන් උපදින්නේ කියලා නූපන් බවක් දන්නවා ඒ උපදින බවක් දන්නවා අනුප්පන්නස්ස කාමච්ඡන්දස උප්පාදෝ හෝති තංච පජාන එය ඒ වශයෙන් මනාව දැනගත් දැනගන්නවා. අන්න එතනත් ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති වෙන්නට ඕනේ සමුදේවය වශයෙන්. එතන වෙනස් නූපන් කාමච්ඡන්ද ඉපදී. ඊළඟට මොකද්ද කියන්නේ? යතාච අනුප්පන්න යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහානං හෝති. ඔන්න ඉපදුන කාමච්ඡන්දේ ප්‍රහාණ වන දැනගත්තා. දැන් කලින් දැනගත්ත අධ්‍යාත්මයේ කාමච්ඡන්දයක් තියෙනවා. ඒක එකක්. මෙතන ප්‍රකාශ කරේ මොකද්ද? උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා. ඒ වගේ මෙතන දෙවෙනිට කතා කරන්නේ කාමච්ඡන්දේ නැහැ කියලා දැනගත්තා. එතකොට කාමච්ඡන්දේ නැහැ කියලා දැන ගැනීමත් උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා කියලා දැන ගැනීමත් කරුණු දෙකක්. නමුත් අපට ලෝකයේදී මේ එකක් වගේ නූපන් කාම කාමච්ඡන්දය උපන්නේ නැහැ කියලා දැන ගැනීම. උපන් කාමච්ඡන්දය ප්‍රහාණය වුණා කියලා දැන ගැනීම. දැන් කාමච්ඡන්දය ඉපදුන්නේ නැහැ කියලා දැනගත්තේ. කාමච්ඡන්දය හොයාගෙන යද්දි වැරද්දක් හම්බෙච්ච නිසා මෙය නිරුද්ධ වීමක් හම්බෙලා නෙමෙයිනේ. වැරද්දක් හම්බ වුණා. වැරද්දෙන් මේ හටගත්තා. හැබැයි එතකොට ඒක නැති වෙලා වෙන දෙයක් වෙන දෙයක් හොයාගෙන ගිය නිසා අන්න කාමච්ඡන්දේ නැහැ. හැබැයි උපන් කාමචන්ද නැති වුණා කියන උණක් ආවොත් අපි කල්පනාවකට යන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂයේ තියෙන්නේ කාමච්ඡන්දේ මොකද්ද කියලා හොයාගෙන ගියේ එකයි ප්‍රත්‍යක්ෂය. ප්‍රායෝගිකත්වය. ඒක හොයාගෙන යනකොට කාමච්ඡන්දේ නැති වෙනවා. නැති බව හම්බ වෙනවා. හැබැයි කාමච්ඡන්දේ නැති වුණා උපන් කාමච්ඡන්දේ නැති වුණා කියන කාරණාව නෙමෙයි. මොකද උපන් කාමච්ඡන්දය කියලා හම්බ වෙන්න දෙය ඉපදීම දැක්කෙත් නෑ කාමච්ඡන්දය නැති බවක් හම්බුණා මිසක් මේ ඉපදිච්ච කාරණාව නැති වුණා කියලා දැක්ක නෙමෙයි. හතරවෙනි අවස්ථාව විග්‍රහ කරන එකේ තියෙන්නේ අතාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහිනව. දැන් මෙයාගේ නුවණ වැඩි. අන්න උපන්නා වූ කාමච්ඡන්දේ නැති වෙනවා දකිනවා. දැන් දැක්කේ උපන්න කාමච්ඡන්දේ ඉපදුණා දැක්කා උපන්න එක නැති වුණා දැක්කා මුලින්ම තියෙන්නේ කාමච්ඡන්දේ කියලා දැනගත්තා නැහැ කියලා දැනගත්තා ඊළඟට දැනගත්තා නූපන් කාමච්ඡන්දේ උපදිනවා එහෙනම් නූපන් බවයි උපදින බවයි දෙකම හම්බ වෙනවා දැන් නුවණත් එක්ක හම්බෙච්ච නිසා මේ ඔක්කොම මොකද්ද මේ පංච නීවරණ අනුපස්සනාව කාමච්ඡන්දය කියන කාරණාවයි මේ සරාග චිත්ත නෙමෙයි. සරාග චිත්ත එක නෙමෙයි මේ කතා කරන්නේ. මේක ධර්මයන් කියලා දැනගන්න එකක් නේ. නීවරණ අනුපස්සනාව. ඊළඟට දැනගන්න එතාච බහීනස්ස කාමච්ඡන්ද සායතින් අනුපාදෝ හෝති තංච පජානාති මෙන්න මේ කාමච්ඡන්දේ ප්‍රහීන වෙච්ච කාමච්ඡන්දේ නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්න කොච්චර නුවණක්ද නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්න ප්‍රහීන වෙච්ච කාමච්ඡන්දය නැවත උපදින්නේ එහෙනම් කලින් කාමච්ඡන්දය නැති බව දැනගද්දි නැවත උපදින්නේ ඒක දැනගත්තේ නැහැ මොකද එතනදී හම්බ වෙච්ච කාරණාවත් ඊට පස්සේ මෙතන හම්බ වෙන කාරණා මේ ඔක්කොම ප්‍රතිපදාවක් මේ විග්‍රහ කරන්නේ ක්‍රමානුකූල වැඩන ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාවේදී කාමච්ඡන්දය දැනගත්තා නැති බව දැනගත්තා. නූපන් දේ උපන්ව දැනගත්තා. උපන් දේ ප්‍රහාණය වුණා දැනගත්තා. ප්‍රහාණය වෙච්ච දේ නැවත උපදින්නේ නැහැ කියලා දැනගත්තා. එහෙනම් ඒ උපන් දේ ප්‍රහාණය වුණා කියලා දැන ගැනීම කාරණාව මොකද්ද? ඒ කාම ඡන්දය කියන කාරණාව උපදින්න හේතු වෙච්ච අවිද්‍යාව. අන්න එය ප්‍රහාණය වුණා. ප්‍රහාණය වුණා නම් හේතු නිරෝධයෙන් හටගන්නවද? කලින් ඇති වුණේ මට හටගත්ත කාමච්ඡන්දය මොකද්ද හේව්වා? අන්න හොයාගෙන යනකොට නැති බව හම්බුණා මට කාමච්ඡන්දය. අරකට එක්ක මැන්නේ මේ නුවණක් කියන වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. වර්තමානයේ මොකද්ද කියලා හොයාගෙන යන එකන්නේ සමුදේ ධම්මානුපස්සී වශයෙන් යන එකන්නේ තියෙන්නේ. ඒ නුවණට හම්බ වෙනවා ඊට පස්සේ මේ කාමච්ඡන්දය හටගත්තා දැන් කාමච්ඡන් කාමච්ඡන්දේ තියෙනවා දැන් කාමච්ඡන්දේ නැහැ දැන් නුවණ වැඩි ඒ නිසා නැවත කාමච්ඡන්දේ උපදින ආකාරයත් හම්බ වෙනවා මෙන්න මේ විදිහටයි අන්න සමුදය දැක්කා සමුදය හම්බ වුණා කලින් සමුදය සමුදය කල්පනා කරගෙන ගියා දැන් මේ සමුදය හම්බ වෙනවා නූපන් දේ උපදිනවා හම්බ වෙනවා නූපන් දේ උපදිනවා හම්බ වෙන එකත් මනාකොටම දැනගන්නවා. හැබැයි උපන් නූපන් දේ උපදින්නේ මෙන්න මේ පදනමින් කියලා දැනගෙන උපන් දේ ප්‍රහාණය වෙනවා. උපන් දේ ප්‍රහාණය වෙන්නේ මෙන්න මේක නැති වුනහම මේ නැති බව හම්බ වෙනවා. අන්න එතනදී නැවත උපදින්නේ නැහැ කාමච්ඡන්දය කියලා දැනගත්තා. ලොකු නුවණකට ගිහිල්ලා. මේ කියපු කාරණා ඔක්කොම ගැන හිතන්න. මෙතන මේ කාමච්ඡන්දය පිළිබඳ විග්‍රහ කරපු ටික හොඳට හිතන්න. මෙතන ව්‍යාපාද නෙමෙයි විග්‍රහ කරේ. කාමච්ඡන්දය. මේක මේ වර්තමාන ප්‍රායෝගික අවස්ථාව. Tamanta කාමච්ඡන්දය ඇති වුණාම දැන් මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ ක්‍රමානුකූල නිවැරදිව නිවන් මාර්ගයේ පෙන්නන අනුපූර්ව ප්‍රතිපදාවම තියෙනවා. අපට මේක ගන්න දක්ෂ අපට වෙන කවුරු හරි කියපු දෙයක් ඕන වෙලා තියෙන එකයි. මෙහෙම කරනකොට මෙහෙම වෙන්නේ මේ ඊළඟට මෙහෙම මෙන්න මේ ප්‍රතිපදාව නුවණින් යුක්තව ගැනීම සඳහා මේ ධර්මයේ ඒක එහෙමම තියෙනවා. දැන් බලන්න හිතන්න අපට හිතිලා තියෙනවද? කාමච්ඡන්දයත් රාගසිතක්. ඇයි ඒක රාගසිතක් කියලා හම්බෙන්නේ නැත්තේ? ඒක ධම්මානුපස්සනාවට. එතන රාගසිත සැප වේදනාවක්. ඇයි එහෙම ඒකට ගියේ නැත්තේ? ඊළඟට කාමච්ඡන්දය නැහැ කියන දන ව්‍යාපාඩුවක් නැහෙනි. ඇයි මෙතන කාමච්ඡන්දය විතරක් නැහැ කියලා දැම්මේ? ඔන්න අපට හිතන්න ඕන කරුණු. අපි නිකන් ඇහිච්ච පමණින් අපේ කෝණ්ට ගලපන්නේ නැතුව බුදුරණවහන්සේ කිය පිළිවෙලට හොයන්නට ඕන. ඊළඟට කාමච්ඡන්දේ විග්‍රහ කරද්දී කාමච්ඡන්දේ ඇති බවක් දැනගත්තා. ඊළඟට නූපන් කාමච්ඡන්දිය උපදිනවා කියලා දැනගත්තා. මේ දෙකම එකයිනේ. දැන් ඉපදිච්ච බවනේ දැන් දැනගත්තේ. නූපන් කාමච්ඡන්දිය ඉපදුනා කාමච්ඡන්දිය තියෙනවා. ඊළඟට කාමච්ඡන්දිය නෑ උපන් කාමච්ඡන්දිය ප්‍රහාණය වුණා. ওই දෙකම එකක් වගේනේ අපට හම්බෙන්නේ. නමුත් බුදුරණවහන්සේ විග්‍රහ කළා මේ ප්‍රතිපදාවක් එක්ක. ක්‍රමානුකූලව නුවණ වැඩෙන ප්‍රතිපදාවක් එකයි මේ විග්‍රහ කළා පෙන්වා දෙලා තියෙන්නේ. ප්‍රායෝගික ප්‍රතිපදාවකට. ඒකයි මේ ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඒහිපසික ඕපනයික පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤුහි වෙන්නේ. එච්චර සුන්දර ධර්මයක් මේක. අයි වෙන අඩුවක් නැහැ. අයි තව කාගෙන්වත් ප්‍රතිපදා වහන්න අවශ්‍ය නැහැ. ආලාරකාර මුද්දකරම් පුත්තු කියේ ප්‍රතිපදා නැත්තම් අපි වර්තමානයේ එක එකයි කියලා දෙන ප්‍රතිපදා අහන්න අවශ්‍යතාවයක් නැහැ. හැම ප්‍රතිපදාවක්ම භාවනා කරන හැටි ප්‍රායෝගිකව කරන හැටි ඔක්කොම බුදුරන් වහන්සේ මේ තුල පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. එච්චරන සුන්දර ධර්මයක්. හැබැයි අපට අර අපි ගන්න කෝණේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න මේ කියපු කාරණා එක්ක අපි බලනකොට මෙතෙන්ද යන තැනදී මේ ධර්මයක් හැටියට නීවරණ හම්බ වෙනකොට ඒ නීවරණ මොකද්ද කියලා හොයාගෙන යනකොට අන්න නීවරණ කියලා කියන්නේ මෙන්න පටිසමුප්පාදයෙන් යුක්තව හටගත්ත දේ. මෙන්න මේ කාරණාව හොයාගෙන යන තැනදී ක්‍රමානුකූලවම හම්බෙන්නේ හැම වෙලෙම මේ කියපු හැම දෙයකම හම්බෙන්නේ මොකද්ද? තමන්ට දැන් ප්‍රායෝගිකව ලැබපුව අත්දැකීම අවිද්‍යා පදනමකින් හම්බ වුණා කියලා. අඥානකමකින් හම්බුණා. ඒ කියන්නේ වැරද්දක් හම්බ වුණා. ඒ කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියත් ප්‍රහාණයක් එක්ක යන්න වැඩපිළිවෙලක් හම්බ වුණා. මේ ධම්මානුපස්සන විග්‍රහ කරනකොට. ඒ වගේම මේ පැහැදිලි කරපු දේ වර්තමානයේ ප්‍රායෝගිකව පුරුදු කරන වැඩපිළිවෙල. වෙන කිසි දෙයක් නෙමෙයි. වර්තමානයේ තුල දැන් මට කලයුත්තක් මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ඊළඟට ඒ විදිහටම පැහැදිලි කරනවා දැන් මේ ධර්මයන්ගේ ධර්මයන් අනුවයි දකින්නේ. ඒක අනුවනේ හොයාගෙන යන්නේ. ඊළඟට විග්‍රහ කරන අවසානයේ සමුදියේ ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව, සමුදි ධම්මානුපස්සීව මේ ඇතයි කියලා ගත්ත කය මොකද්ද කියලා ඒ ඇතයි කියලා ගත්ත ධර්මය මොකද්ද කියලා ධර්මයන් අනුව හොයාගෙන යනවා සිහිය නුවණ දියුණු කර ගැනීම පිණිස. එතකොට ඒක අනුව හොයාගෙන යෑම අන්න samudaya වය samudaya වය. ඒ වගේම මේ කියපු විග්‍රහය තුළ පැහැදිලි කරනවා ඉති අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා. ඒ ටික අපි කලින් කතා කරා. අලුතෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි ප්‍රායෝගික අවස්ථාවේ ප්‍රායෝගික ධර්මයන් අනුන්ගේ නීවරණ මෙහෙමයි කියලා කල්පනා කිරීම වැරදි කියන එක. එහෙම එකක් බුදුරණවහන්සේ කියලා නැති බව. මේ බුදුරණවහන්සේ පෙන්නපු දේ විතරක් අපි බලන්න ඕන කියන එක කලින් අපි කතා කරන්න තේදුණා. මොකද හැම එකක්ම තියෙන්නේ දැන් අපි අනුන්ගේ කියලා දාගත්තාම මගේ අනුන්ගේ දැන් අනුන්ගේ කතා කරාම අනුන්ගේ තියෙන්නේ කොහොමද? කතා කරනකොට අපට කල්පනාවක්නේ. දැන් කල්පනාවකට ගියොත් අපට පටිච්චසමුප්පාදයක් කල්පනා කරන්න තියෙන්නේ ප්‍රත්‍යুৎපන්න වශයෙන් අවිද්‍යාවත් එක්කනේ. එතකොට අපි අනුන්ගේ නීවරණ කතා කරන්න ඇද්දි මගේ මගේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණයනේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් එතෙන්ද කතා කරන්න බෑ ප්‍රායෝගික ධර්මයක් මේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බයයි කියලා. ඒ අනිත් එක්කෙනාගේ නීවරණේ. එයාගේ නීවරණ ගැන මමනේ දැන් හොයන්නේ. මං හොයනකොට මගේ ප්‍රායෝගික අවස්ථාව ධම්මානුපස්සනාවේ වෙන දෙයක් නේ. ඒ නීවරණානුපස්සනාව නෙවෙයි. එහෙම එකක් බුදුරණවහන්සේ කියලා නෑ. ඇයි අපි නොකියුව දෙයක් කරන්න යන්නේ? මෙතන බුදුරණවහන්සේ ලස්සනට විග්‍රහ කළා. සන්තං වාජ්ජතං ව්‍යාපාදං අතිමේ අජත්තං ව්‍යාපරිපජානාති. ව්‍යාපාදයේ ඇති බව හම්බ වුණා. ව්‍යාපාදයේ ඇති බව මනාව දැනගත්ත පජානාති නිකන් නෙමෙයි. මොන ව්‍යාපාදයයි. ඊළඟට ව්‍යාපාදේ දැනගත්ත නිසා ව්‍යාපාදේ නැහැ කියලා දැනගත්තේ. කොහොමද දැනගත්තේ? මේ ධර්මයන් අනුව වාසය කරලා. ධර්මයේ දැක්කනේ ව්‍යාපාදේ නිකන් හෙව්වා නෙමෙයි. ඒක අනුවනේ හොයාගෙන යෑමක් තියෙන්නේ. ව්‍යාපාදයේ අනුව අන්න ඒක අනුව හොයාගෙන යනවා. මොකද්ද ඒක අනුව හොයාගෙන යනකොට හම්බෙන්නේ? පටිච්චසමුප්පාදේ. වෙන අපට ඕන විදිහට හොයාගෙන යන්න බෑනේ. බුදුරණවහන්සේ කිව්ව විදිහට හොයාගෙන යන්න එනවා. අන්න ඒ සම්මුදේ ධර්මයේ හම්බ වෙනවා. එය හට ගන්න ආකාරය හම්බ වෙනවා. ආයි බුදුරණවහන්සේ අධ්‍යාත්ම බහිද්දාවක් කතා කරලා මේක අධ්‍යාත්ම බහිද්ද කියලා නෑ. මේ කියපු කාරණාව තුල අන්න ඒක ඉස්මතු කළා නුවරට හම්බෙන එකක්. නුවරට කියන්නේ ප්‍රතිපදාව වැඩෙන එකක්. මට හම්බෙච්ච නීවරණයක්. වෙන කාටවත් හම්බෙච්ච නීවරණයක් නෙමෙයිනේ හොයන්නේ. මට හම්බෙච්ච නීවරණයක්. ඒකට කුළු ගන්නපු දෙයක් මිසක් බුදුරණවහන්සේ අජත්ත මේකයි බහිද්ද මේකයි. අජත්ත මෙහෙම බලන්න බහිද්ද මෙහෙම බලන්න කියලා නෑ. මේක මේ බුදුරණවහන්සේ පෙන්නවා මෙහෙමයි වැඩෙන්නේ කියලා. ඊළඟට ව්‍යාපාදයේ ඇති බව දැනගත්ත මනාව ඇති බව දැනගත්ත තැනදී ව්‍යාපාද නැති බව දැනගත්තා. ඇයි ව්‍යාපාද එක්කනේ දැන් යන්නේ? ව්‍යාපාදය කියන ධර්මයන් එක්කනේ දැන් නීවරණපස්සනාවෙන් යන්නේ. එහෙනම් ඇති ව්‍යාපාදය නැති බව දැනගත්තා. නැති වුණ ව්‍යාපාදය. හැබැයි මේ නිරෝධය නෙමෙයි. නැතිවීම නෙමෙයි. හටුන ගැනීම නෙමෙයි. නැති වුණා තිබිච්ච ව්‍යාපාද නැති වුණා. එයත් දැනගත්ත නැති බව හම්බ වුණා. අන්න ඊළඟට හම්බ වෙනවා අනුප උපාද ව්‍යාපාදයේ උපදිනවා. අන්න හටගන්න හැටිත් එක්කම හම්බ වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? උපන් ව්‍යාපාදයෙන් දුද්ද වෙනවා. නැති වෙන හැටිත් එක්කම හම්බ වෙනවා. අන්න ඊළඟට නැවත හටගන්නේ ඒකත් හම්බ වෙනවා. ඒක නුවණත් එක්ක එයාට හම්බ වෙන එක. එතකොට එතන ව්‍යාපාදයට එක්ක කතා කරන්නේ. ඊළඟට තීන මිද්දේ සන්තං වා අජත්තං තීන මිද්දං අතිමේ අජත්තං තීන මිද්දන්ති පජානාති ඔන්න තමා තුල තීන මිද්දේ ඇති බව දැන් තමා තුල තීන මිද්දේ තීන මිද්දේ තමා තුල තියෙනවා කියලා දැනගත්තා මෙය ඔන්න හේත් පජානාතිනේ ඊළඟට ඒ තීන මිද්දේ නෑ කියලා දැනගත්තා ඒ තිබිච්ච දෙයක් නැත්තේ ඒක නෑ කියලා දැනගත්තා. නිකන් නැති වෙන්නේ නේ. අන්න පජානාති අත්ති ධම්මාතිවා පනස්ස සති මේ ධර්මයක් වශයෙන් අරගෙන නුවණ සිහිය දියුණු කර ගැනීම පිණිස සමුදය ධම්මානපස්සී වය ධම්මානපස්සී සමුදය වය ධම්මානපස්සී මෙන්න මේ ප්‍රතිපදාවේදී හට ගැනීම ධර්මයේ අනුව හොයාගෙන යන තැනදී අන්න නැති වුණ දැනගත තියෙන මිද්දේ නෑ තීන මිද්දේ නැති තීන මිද් තීන මිද්ද නැක දැනගත්ත තැනදී තීන මිද් නූපන් තීන මිද්දේ උපදින ආකාරය මේක ප්‍රායෝගික දෙයක් අපි මේ මේ මේ මේක මේ මොකද්ද වගේ අපට හිතෙන්න පුළුවන් නමුත් මේක මේ බුදුරණවහන්සේගේ ප්‍රායෝගික ප්‍රායෝගික ධර්මයක් මේක අපි කරලා බලන්නට ඕනේ හැබැයි මේ නිකන් හිතන හිතවන අපිට කරලා වැඩක් නැහැ ප්‍රායෝගිකව තමන්ට කාමච්ඡන්දයේ උපදිනකොට මේ රාගසිත නෙමෙයි යට හම්බෙන්නේ මේ සැප වේදනාව නෙමෙයි යාට හම්බවිය යුත්තේක නීවරණය කාමචන්ද නීවරණය ඒ නීවරණය අනුව හොයන් යනකොට ඒ මනාව දැනගෙන අන්න නීවරණේ නැති බව හම්බ හැබැයි නැවත නීවරණේ උපදින බව හම්බ අන්න උපන් නීවර නැති වෙන බව හම්බ මෙන්න මේක ප්‍රායෝගිකව භාවිතා බහුලී කතා කරන්න තියෙනවා. එතනදි තමයි නැවත හටගන්නේ නැහැ කියලා දැනගන්න. උද්දච්ච කුක්කුච්චය ළඟට කියනවා. උද්දච්ච කුක්කුච්චය ඇති බව දැනගත්තා මනාකොට නැති බව දැනගත්ත මනාකොට නූපන් උද්දච්ච කුච්චේ උපදින බව දැනගත්ත මනාකොට උපන් උද්දච්ච කුච්චේ ප්‍රහාණය වෙන බව දැනගත්ත මනාකොට නැවතය හට නොගන්න විදියට ප්‍රහාණය වුණා කියලා මනාව දැනගත්තා ඊළඟට විචිකිච්ඡාව මනාව දැනගත්තා විචිකිච්ඡාව නැති බව දැනගත්තා ඒතකොට මේ විචිකිච්ඡාව පිළිබඳව අපට මේ පාරලයක සූත්‍රය ගත්තාම ඒකේ හොඳට ඒ කාරණාව තියෙනවා. තවත් විග්‍රහ කරලා. ඒ මනාකොට දැනගන්න නම් කොහොමද විචිකිච්ඡාව මොකද්ද කියන්න වෙනවනේ. විචිකිච්ඡාව සංඛාරයක්. එහෙනම් ඒක කොහොමද හටගත්තේ? අන්න හොයන හැටි විග්‍රහ කරලා පෙන්නනවා. පාරලයක සූත්‍රය. ඒක විශේෂයෙන් කියනවාර සංයෝජනත් එක්ක සම්බන්ධ නිසා. විචිකිච්ඡාව දැනගත්තා. නැති බව දැනගත්තා. තීච්ච තිබිච්ච විචිකිච්ඡ නැති වුණා. මේ Nirodhayak නෙමෙයි. තිබිච්ච දෙ නැති වුණා. ඊළඟට නූපදින විචිකිච්ඡාව උපදිනවා දැනගත්තා. උපන් විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා දැනගත්තා. නැවත හටගන්නේ නැහැ කියලා දැනගත්තා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පෙන්වා දෙන මේ නීවරණ අනුපස්සනාව. නීවරණ අනුපස්සනාව මනාව දැනගන්න ආකාරය පැහැදිලි කරනවා. මෙන්න ඔන්න ඔය කියපු විදිහටයි. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි. ඉති අජත්තං ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. ඔන්න ඔහොමයි ආධ්‍යාත්මී ධර්මයෙන් ධර්මයන්. ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කරන්නේ. බාහිර ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කරන්නේ. ආධ්‍යාත්මික බාහිර ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කරන්නේ. ඔන්න ඔහොමයි කියලා බුදුරණවහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරා සමුදය ධම්මානුපස්සී වදන් මේ ධර්මයන්ගේ සමුදය අනුවයි දකිමින් වාසය කෙරේ. වයානුවයි දකිමින් වාසය කළේ. සමුදය වයානුවයි මේ ධර්මයන්ගේ වාසය කළේ. අන්න මෙන්න මේ ඔය ඔය මේක මේ අපි කලින් සැරේ කතා කරා මේක වෙලා ඊට පස්සේ මේක වෙනව නෙමෙයි මේ කරුණු ඔක්කොම එකට ගත්තාම හතිපට්ඨාන. එතකොට අපි අජ්ජත් බහිද්දා මේකේ බලලා ඊළඟට බහිද්දාරකේ බලලා සමුදේ මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. ඔන්න අජ්ජත් බැලුවා ඔන්න ඒකේ සමුදේ බැලුවා. ඒතකොට වෙන එකට අපි ගිහිල්ලානේ ප්‍රායෝගිකත්වයේ ගිහිල්ලා නැහැනේ. මේක මේ ස්ටෙප් බයි ස්ටෙප් එකක් නෙමෙයි. අපටයි මේ ස්ටෙප් ස්ටෙප් දෙන්නේ. හැබැයි මේ ප්‍රතිපදාව යනකොට දැන් දැන් අජ්ජත් තීන මිද්ද අජ්ජත්තන් තීන මිද්ද. ඇති තීන මිද්දේ තියෙද ඇති තීන මිද්ද නෑනේ. ඒක ඊට පස්සේ තියෙන්නේ. එදන් එතනදි කාලයක් හම්බෙලා දැන් රාග සිතත් එක්ක රාග නැති සිත නෑනේ. එක අවස්ථා දෙකක්. හැබැයි මේ ප්‍රතිපදාව තුළ විග්‍රහය අවස්ථා දෙකක් නෙමෙයි. විග්‍රහය අවස්ථා දෙකක් වුණොත් අන් පළවෙනි අවස්ථාවේ තියෙන එක දෙවෙනි අවස්ථාව වෙන එකක් නේ. ඒක හොඳට මෙතනම පැහැදිලි වෙනවා. තියෙන විදිහ තියෙන එකයි ඊළඟට තියෙන විදිහ එකයි. එහෙනම් තියෙන එකේ සමුදය වය තියෙන එකේ අජ්ජත් මහයිදමේ තියෙන එකක් තියෙන මිද්‍යත් එක්ක ඒ ධර්මයත් එක්ක ඒක ස්ටෙප් බයි ස්ටෙප් නෙමෙයි පියවරෙන් පියවර නෙමෙයි. හැබැයි ඊළඟට ආයේ තව එකක් තියෙන්නේ. නැති බව. ඇති බවදී නැති බව කතා කරන්න බෑ. එතන වෙනම එකක් තියෙන්නේ. ඒකයි මේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. ප්‍රතිපදාවක් ඉස්මතු වෙලා එන්නේ අන්න ඒකත් එක්ක. මෙන්න මේ විදිහට කියනවා පංච නීවරණයන් කෙරෙහි ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. මේ කියපු කාරණාව ගැන අපට ගොඩාක් තේරුම් ගන්න කරුණු තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පුණජපරම් භික්කවේ ධම්මේ භික්කවේ භික්ක ධම්මේට ධම්මාන පස්සේ විහෙරති පංචසු පාදානස්කන්ධේසු. ඔන්න පංච උපාදානස්කන්ධය. ධර්මයන්ගේ ධර්මයන් අනුව වාසය කරනකොට. පංචීපාස්කන්ධය අනුව කොහොමද යන්නේ? කතංච භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විරති පංචසුපාදානස්කන්ධේසු මේ ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිමින් වාසය කරනකොට පංචීපාස්කන්ධයන් එක්ක කොහොමද මේක වාසය කරන්නේ? දැන් අපි දන්නවා පජානාති කියලා කියනකොට බුදුරන් වහන්සේ ඥානතෝ පස්සතු ආසවානං කයං වදාමි කියලා කියනකොට කුමක්ද ඥානතෝ පස්සතු පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියන තැනම තියෙනවා සකස් වීමක් කියන කාරණාව ඥානතෝ පස්සතෝ වෙනකොට පංච උපාදානස්කන්ධය කියනකොට පංච උපාදානස්කන්ධය සමුදය අස්තංගමයේ කියලා කතා කරන තැනදී බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටයි අපි හොයන්න තියෙන්නේ. වෙන ක්‍රමයකට නෙමෙයි. එහෙනම් සමුදය කතා කරනකොට අස්තංගමේ කතා කරනකොට ඉතිරූපං ඉතිරූප සමුදය ඉතිරූප සත්ංගමෝ කියලා කතා කරනකොට අන්න එතන මනාව දැන ගැනීමක් තමයි සිදු වෙන්නේ. මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි මේ රූපේ නැතිවීමයි. මෙන්න මේක අර පංච ඥානතෝ පස්සතෝ කියන විග්‍රහය බුදුරණවහන්සේ පැහැදිලි කරනකොට මේ කරුණ පැහැදිලි කරනවා. පංචපාස්කන්ධය. දැන් මෙතන මේ පැහැදිලි කරනවා ධම්මේස ධම්මානුපස්සී වාසය කරනකොට ඉද භික්කවේ භික්ක ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගමු ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමු ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගමු ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්ංගමු ඉති විඥානං ඉති විඥාන සමුදය ඉති විඥාන සත්ංගම. දැන් අපි කලින් කතා කරා මෙතන තීන මිද්දේ ඒ පජානාති. ඔන්න ඒක මොකද්ද කියලා හොඳට මනාව දැනගන්න එකක්. පජානාති. එතකොට එතනදී ඒක අනුව හොයාගෙන යන්න තියෙනවා. දැන් මෙතන ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්ංගම. ඉති වේදනා ඉති වේදනාය සමු ඉති වේදනාය අත්ංගම. ඉති සංඥා ඉති සංඥාය සමු ඉති සංඥාය අත්ංගම. මේක මේ ඔක්කොම ටික කියලා තියෙනවා. මෙයයි රූපය. අන්න පජානාති විග්‍රහ කරලා පෙන්නන්නේ ඒකයි එතනදී. ඒ කියන්නේ පජානාති කියනකොට පංචේපාස්කන්ධ ගැන විග්‍රහ කරනවා. මෙයයි රූපය, මෙයයි රූපේ හට ගැනීම, මෙයයි රූපේ නැතිවීම. ඔකනේ කරන්න තියෙන්නේ. රූපය හම්බුණා මේ රූපේ මොකද්ද කියලා හොයන්න යනවා. මේ හට ගැනීම බලන්න යනවා. ඊළඟට මේ පංචීපාදානස්කන්ධය කියලා කියනකොටම අපි අපි දන්න පංචීපාස්කන්ධයක් නෙමෙයි මේ බුදුරණවහන්සේ පෙන්නපු දෙන්නේ. මෙන්න මේක තමයි මේ දකිමින් වාසය කිරීම විග්‍රහ කරලා පෙන්නන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ රූපය, ඒ රූපය හට ගැනීම, ඒ රූප නැතිවීම. ඒ වේදනාව, ඒ වේදනාවේ හට ගැනීම, ඒ වේදනාව නැතිවීම. මේ විදිහට දකිනකොට දැන් ප්‍රායෝගිකව වර්තමානයේ පංචපාස්කන්ධය හම්බෙනවා කියන එක මේ කතා කරන්නේ. මේ ධම්මානුපස්සනාවේදී මේ කතා කරන පංචපාස්කන්ධ පබ්බේ කියන්නේ වර්තමානයේ පංචපාදනස්කන්ධය හම්බෙවීම. දැන් අපි කතා කරන්නේ සාමාන්‍ය පංචපාස්කන්ධයේ වර්තමානයේ සත්‍ය හොයන්න කියලා. අන්න ඒකට කියනවා ධම්මානුපස්සනාව. අපට අහපව ධම්මානුපස්සනාව කියවට පංචපාස්කන්ධය ඔබ ගන්න දෙයක් නැහැ. ඇතුල් කරගන්න දෙයක් නැහැ. පංචපාස්කන්ධය මොකද්ද කියලා වර්තමානයේ අපි ප්‍රායෝගිකව මේ රූපයයි මෙන්න මේක හටගන්නේ කොහොමද කියලා නැතිවන්නේ අන්න ඒක ධම්මානුපස්සනාව. මොකද පංචපාස්කන්ධය කියලා මේ කරපු විග්‍රහය තුළම එක බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයක් ආසවක්ඛය වෙනවා කියලා මේකත් කරනකොට මේ ඉති රූපං ඉති රූපස් සමුති ඉති රූප සත්ංගම දැන් මෙන්න මේ කියපු කාරණාව එක හොඳට හිතලා බලන්න. මේ පෙන්ලා දුන්න එකේදී අහපව් මේ මේ විස්තරයෙන් මෙතන තියෙද්දි මේ විස්තරය තුළම අන්තර්ගත වෙලා තියෙනවා සමුදයක් අෂ්ටංගමයක් මේ ඇතයි කියලා ගත්ත පංචපාස්කන්ධ ලෝකේ මොකද්ද මේ ඇති පංචපාස්කන්ධය කියන එක අන්න හට ගැනීමක් අෂ්ටංගමයක් මෙන්න මේක විග්‍රහ කරනවා දැන් මේ විග්‍රහ කරේ මොකද්ද එතකොට? මේක තුල මේ කියපු කාරණා තුල දැන් ස්ටෙප් එකකට යන්න දෙයක් නැහැ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. මෙතන සමුදේ වය ආයේ කියනවා. ස්ටෙප් එකක් නෙමෙයි තියෙන්නේ. මේකෙන් පස්සේ නෙමෙයි තියෙන්නේ. මනාව ඒ කරුණ දැන ගැනීමටයි මේ බුදුරණවහන්සේ මේ මෙහෙමයි අජත්ත බහිද්දා අජත්ත බහිද්දා සමුදේ වය සමුදේ වය මේ ඇතයි කියලා ගත්ත මේ ධර්මයන්හි මේ ඥානීය නුවණ දිනු කරගන්න එහෙම වඩන්නේ කියන එක මේ විග්‍රහය තියෙන්නේ. එක පියවරකින් අනිත් පියවරකට අනිත් පියවරකට යනවා නම් අපි පළවෙනි පියවර උනාට පස්සේ සමුදේ ඒක නෙමෙයි හොයන්න තියෙන වෙන එක. එහෙනම් ඒක වෙන අවස්ථාවක්. ඇයි ඊළඟ පියවර නම් ඒක? එතකොට ඒ අවස්ථාව වයින් ගලානේ. දැන් අජත්ව කාමච්ඡන්දයේදී ඔන්න ඊළඟට බහිද්ධා කාමච්ඡන්දේ බලන්න වෙනවා. ඊළඟට ආයේ අධ්‍යාත්ම බහිද්දා. දැන් එතකොට මේ මේ කල්පනාවක් නේ තියෙන්නේ. අරවා ඉක්ම වෙලා ගිහිල්ලා. පටන් ගත්තදී හොයන්න දෙයක් නැහැ. සමුදයක්. ඊළඟට සමුදේ. ඊළඟට ආයේ වය. ඊළඟට සමුදේ වය. මෙන්න මේ මේ විග්‍රහය තුළ මේ ධර්මයන්ගේ ධර්මයන් ගැන වාසය කරනවා කියලා මේ මෙතන මේ පැහැදිලි කරපු විග්‍රහයයි මේ පැහැදිලි කරලා පෙන්නන්නේ. කාලයකට ගිහිල්ලා නෙමෙයි. කාලයකට ගියොත් කලින් එක නිරුද්ධ වෙලා. අපි කාලයත් එක්ක බලන්න යන තැනම. එහෙනම් මේ මනාව දැනගන්නවා කියනකොට පංච උපාදානස්කන්ධය දැනගත්තා කියන කාරණාවේදී ඒ විග්‍රහයේදී අන්න හට ගැනීම දැනගත්තා. නැතිවීම දැනගත්තා. ඒ වගේම මේ හට ගන්න නැති වෙන ආකාරයේ මෙන්න මේ කරුණු ටික මෙන්න මේ කාරණාවේදී හම්බ වෙනවා. එකින් පස්සේ එකක් යන්න ගියොත් අපි පළවෙනි එක ඉවර වුණාම දෙවෙනි එක හම්බ වෙනකොට අරකට ඊට පස්සේ එකේ දාන්න බැරි වෙනවා. එහෙනම් කාමච්ඡන්දය ඇති කියන එකේ ඊළඟට සමුදය හොයනකොට වෙන්නේ කාමච්ඡන්ද නැති එකට යන්න වෙනයි. දැන් අජත්ත කාමච්ඡන්දේ ඊළඟ බහිද්ද කාමච්ඡන්දේ මේක ප්‍රායෝගික නෑ. බුදුරණවහන්සේ පෙන්නපු දේ ප්‍රායෝගිකයි. එතකොට දැන් මේ මේ මේක ඒකායන නිවන් මාර්ගනේ. දැන් කිංසුකෝම සූත්‍ර බැලුවොත් පංච පාස්කන්ධ උදේවය දැකීමෙන් දර්ශන සවිසුද්ධ වෙනවා. සතිපට්ඨානෙද නැද්ද? සතිපට්ඨාන. එතකොට කිංසුකෝපම සූත්‍රය කිව්වද පංචපාස්කන්ධයේ උදේවයි දකිනකොට අජ්ජත්ත බහිද්දා අජ්ජත්ත බහිද්දා සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී අති ධම් ඒවා කිව්වේ නැහැ. අච්චරයි කිව්වේ. එතකොට ඒක වෙන එකක් ධම්මානුපස්සන වෙන එකක්ද? අපට තියෙනවා මේ මේ දැනුම ඔස්සේ මොකද්ද අලුත් අලුත් අර ලෝකයේ විශ්යන්නේ කියන එක. අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ධම්මානුපස්සනාවමයි. ඊළඟට සාරි සීල සූත්‍රය විස්තර කරලා පෙන්නනවා අසිල්වත් කෙනා ඉඳලා රහතන් වහන්සේ දක්වා මේ පංචපාස්කන්ධයේ මේ දකින්න ක්‍රමය. එතකොට රහත් වෙනවා සිල්වත් කෙනා මේක දකින්නකොට ඔන්න සෝතපන්න වෙනවා පංචපාස්කන්ධයේ ඒ විදිහට ඊළඟට සෝතපන්න වෙච්ච කෙනා සකදාගාමී වෙනවා හැබැයි එතන කියන්නේ අජ්ජත්ය බලනවා ඊළඟට බහිද්ද බලනවා ඊළඟට අජ්ජත් බහිද්ද බලනවා ඊළඟට සමුදය බලනවා ඊළඟට වය බලනවා ඊළඟට සමුදය බලනවා ඊළඟට අත්තික එහෙම එකක් කියන්නේ හැබැයි එහෙම වැටුනේ නැත්තම් නිවන් දකින්නෙත් නැහැ කියලා මාර්ගය වරද්දගත්ත කියලා රහවකද සූත්‍රෙත් පැහැදිලි කරනවා එතකොට එහෙනම් අසන මදි පාඩුවක් කියලානේ නමුත් ඒ දේ තුල ඔක්කොම තියෙනවා අපට අද ප්‍රශ්නේ තියෙන්නේ හතිපට්ඨාන වෙන එකක් අනිත්‍ය වෙන එකක් එහෙම එකක් නැහැ අනිත් ඒවා වෙන එකක් හතිපට්ඨානෙ වෙන එකක් නම් බුදුරන් වහන්සේම වැරද්දක් කරලා. ඇයි එකම මාර්ගයේ නිවන් මාර්ගයේ මේ සතිපට්ඨානයේ කියලා කියලා ඉවර වෙලා අතිපට්ඨානෙන් වෙන්වටියකුත් ආයේ කියලා. ඒ තමයි අර මහා නිදාන සූත්‍ර නිදාන වග්ගයේ පංචපාස්කන්ධය පිළිබඳ තියෙන සූත්‍ර ඊළඟට ඒ ඒ කරුණු ඔක්කොම වෙනම කියලා. ඒ කියන්නේ බුදුරණවහන්සේ පොඩි අඩුවකුත් වෙලා පස්සේ. ඇයි අතිපට්ඨානෙ වෙනම එක අරව වෙනම එක. ඒකායන මාර්ගය සතිපට්ඨානයි. එහෙනම් මේ සියලු ධර්මයේ තුල පෙන්ව ප්‍රතිපදා තුල මේ කරුණ ඇතුළත් වෙන්න ඕනේ නේද? මේ පෙන්නපු සතිපට්ඨාන විග්‍රහයේදී ක්‍රමානුකූල පිළිවෙලට ඒක පෙළගස්සලා තියෙනවා. ඒ විග්‍රහය ප්‍රතිපදාව කියන්න ඕන හැටි. නෝනින් යුක්තව මේකට යමු වෙන හැටි. අපි අන්න ඒක බලන්නට ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඉති අජත්තන්වා බහිද්ධාවා අජත් බහිද්ධාවා සමුදි ධම්මාන පස්සීවා වය ධම්මාන පස්සීවා සමුදි වය ධම්මාන පස්සීවා වශයෙන් මේ කන්ද ස්කන්ධ මෙතන කියන්නේ ධම්මේශ ධම්මාන පස්සීවේල පංච උපාදානස්කන්ධයේස මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ධර්මයන්ගේ ධර්මයන් අනුව ආශ්‍රය කරන්නේ ඔන්න ඔය විදිහටයි කියලා බුදුරයන් වහන්සේ ධම්මානුපස්සනාවේ මේ කන්ද අනුපස්සන නැත්නම් කන්ද විග්‍රහය බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඊළඟට තියෙන්නේ ආයතන අනුපස්සනාවත් ඊළඟට බොජ්ජංග අනුපස්සනාවත් ඊළඟට සත්‍ය අනුපස්සනාවත් තමයි තියෙන්නේ. මම හිතනවා පොඩි කාලයක් අපි සාකච්ඡාවට යොමු කරොත් හොඳයි ප්‍රශ්න ඇති මේ පින්වතුන්ට අහන්න. ඒක නිසා විනාඩි 40ක් වගේ කාලයක් තියෙනවා. අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. හොඳයි. ත්‍රිවංශ සරණයි. ප්‍රශ්නයක් තියෙන අපි ඒක කතා කරමු. ඒවල තියෙන ප්‍රශ්නිය. මම මේ කාරණාවට උත්තර දුන්න හැබැයි චිත්තේ චිත්තානුපස්සී චිත්තානුපසනාව අර විතරාග විත දෝෂ විත මොහ මෙන්න මේ වගේ සමුදේ බැලීම ගලපන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙම ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද හේතුව අපි හැම වෙලෙම ඔකේ බලන්නේ රාගය විතරනේ. දැන් රාගයේ හිතේ හට ගැනීම මොකද්ද? හරි අපි එතකොට අපි දන්න කෝණෙකුත් තියෙනවා. හැබැයි ඊළඟට විරාම සිතක් කියනවා හට ගැනීම බලන්න. දැන් අපි අර කාමච්ඡන්දේ සහ කාමච්ඡන්දේ නැති සිත. එතකොට රාග සහිත සිතයි විරාග සිතයි. දැන් අපි දන්නේ රාගය නැතිවීමයි විරාගය කියලා. විරාගයේ සමුදය මොකද්ද? විරාගයේ මනාව දැනකොට දැනගන්න නම් විරාගයේ සමුදය. අපි මේ හැම එකක්ම යන්නේ ලෝකෙ මට්ටමින්නේ. අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. දැන් කායानुපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ මේ කිසිම විග්‍රහයක ආයතින් අනුපාදයක් ගැන කතා කරේ නෑනේ. නමුත් ධම්මානුපස්සනාවේ කතා කරනවා. ආයතින් අනුපාදය. භාවනා පරිපූර්ණයක්. ඒ එතන කතා කරන්නේ. මුලින් කතා කරගෙන ඒවා ඔක්කොගෙම අපට ලෝකයේ මුලින්ම හම්බෙච්ච කරුණු ටිකක්. දැන් ඒකයි ආනාපාන සතියේ මේ කායනපස්සනා කොටසේ එතනින් එහා කතා කරන්නේ නෑනේ. ආනාපාන සතියම තියෙන චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා දක්වා විග්‍රහය ආනාපාන සති සූත්‍රයේ. අන්න ඒ වගේ හොඳට තව විස්තර විභාග කරලා පෙන්වා දීලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම ටික. එතකොට එහෙනම් අපට චිත්තානුපස්සනාවේ රාගසිතක්, ධම්මානුපස්සනාවේ කාමචන්දසිතක් කියලා මේ දැනගන්න දෙයකාරයක් තියෙනවා. රාගසිත කියලා දැනගන්න. ඊළඟට මේක සැප වේදනාව කියලා දැනගන්නකොට වේදනානුපස්සනාවට. හැබැයි මේ හැම එකක්ම මනාකොට තේරුම් ගන්නට ඕනේ. රාගසිත දැනගන්නවා කියන එක පජානාති. අන්න නුවණින් යුක්තව දැන ගැනීම මොකද්ද මේ රාගය කියන්නේ? ඊළඟට විරාගසිත. නිකන් ඔහේ දැන ගැනීමනේ විරාගය සමුදයක්නේ. හට ගැනීම මොකද්ද විරාගය හට ගැනීම? විරාගය කියන එක අන්න පටිස් ඒකයි මේ මට හටගත්ත දේ එක යන්නේ. හැබැයි හට ගැනීමක් එක හොයන්නට ඕනේ. මට හටගත දෙයනේ යන්නේ. ඒකයි සිතක් ඇත කියලානේ ගත්තේ. අතන ධම්මානුපස්සන ධර්මයන් ඇත. අන්න එතකොට යා යම්කිසි මට්ටමකට ඒ ධර්මයන් කියන කාරණාව තේරුම් ගන්න මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මගේ දෙයක් හැටියට නෙමෙයි. එහෙනම් රාග සහිත සිත, රාග නැති සිත මේ ඔක්කොම හට ගැනීම පටිසම්පාදයට එක්ක මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදේ කතා කරන්නේ. ඒ පටිච්චසමුප්පාදේ ප්‍රත්‍යයත් එක්ක තමයි ඒ කරුණු ටික බුදුරණවහන්සේ කතා කරන්නේ. ඒක චිත්තානුපස්සන විග්‍රහය, ධම්මානුපස්සන විග්‍රහය ඒ ධර්මයන් හැටියට හම්බ වෙන්නට ඕන. ඒක ඒ කෙනාට හම්බ වෙන විදිය අපි නිකන් ලේබල් කරන එක මට හොයන්න දෙයක් නෑ මේක ධර්මයන්ද සිතක්ද කියන එක. එයාගේ නෝනට හම්බෙන විදිහේ ධර්මයක් හැටියටද හම්බුනේ කාමච්ඡන්දය නීවරණය හැටියටද නැත්නම් රාගසිතක් හැටියටද හම්බුනේ නැත්නම් සැප වේදනාවක් හැටියටද හම්බුනේ ඒ එයාට හම්බෙන ආකාරයට ඒකෙත් මනාව දැනගන්න යමු වෙනකොට අන්න සමුදයට එක්ක යමු වෙන්න වෙනවා එහෙනම් කාමච්ඡන්දය දැනගත්තා නම් කාමච්ඡන්ද නැති බව දැනගත්තා නම් නැවත උපදින බව උපන් දේ නැතිවන බව නැවත හට නොගන්නා බව මෙන්න මේ විදිහටම යා ධර්මයක් හැටියට නියන්නේ ධර්මයක් හැටියට. ඒ කියන්නේ ධර්මයක් කියලා කියන්නේම එහෙනම් එයාට මේක මට තියෙන එකක් කියන කාරණාවට එහා ගිහින් විග්‍රහයකට එයා ගිහිල්ලා. චිත්තානුපස්සනාවට යනකොට එයා චිත්තානුපස්සනාවේ අන්න රාගසිත රාග නැතිසිත කියන කාරණාව ඒ හැම එකක්ම ඒ සමුදය කියන එක පටිසමුපාදයට එක හම්බෙන්නට ඕනේ. දැන් අපට රාගයේ දැන් අපි දන්නවා රාගයේ Nirodhayනේ විරාගය කියන්නේ. රාග Nirodhay අපට විරාගය. නමුත් විරාගයේ සමුදයක් තියෙනවා. ඒ සමුදය හොයන්නට ඕනේ. ඒක වෙනම සිතක් හැටියට විග්‍රහ කරන්න. එහෙනම් ඒ කාරණාව අපි හොඳට කල්පනා කරන්න වෙනවා. මේ වර්තමානයේ ප්‍රායෝගිකව ඒ අවස්ථාවේ හටගත් කාරණාව ධර්මයන් ඇත නැත්නම් සිත එතන සිතනේ සිත ඇති බව ඥානය නුවණ දිනු කර ගැනීම පිණිස සිහිය දිනු කර ගැනීම පිණිස යොමු කරගන්නේ නැතුව විරාගසිත කියන එක තියාගන්න නෙමෙයි ධම්මානුපස්සනාව තියෙන්නේ. විරාග සිත කියන කාරණාව ධර්මයක් සිතක් හැටියට අරගෙන ඒ විරාග සිත කියන එක අනුව බලමින් යනකොට විරාග සිතත් එක්ක අන්න නජකින්චි ලෝකයේ උපාදීයති විරාග සිතත් එක්ක නජකින්චි ලෝකේ දැන් රාග සිතත් එක්ක නජකින්චි ලෝකේ නම් අපට තේරෙනවා වගේ විරාග සිතත් එක්ක නජකින්චි ලෝකේ ඒ ඒ අවස්ථාවේදී. එහෙනම් මේ ප්‍රතිපදාව කොච්චර නුවණකින් යන්න ඕනද? ඒ සියල්ල බුදුරන් වහන්සේ පැහැදිලිව පෙන්වලා දෙලා තියෙනවා. තව කෙනෙකුගේ විග්‍රහයක් අවශ්‍ය නැතුව, අලුත් විග්‍රහයක් අවශ්‍ය නැතුව. හරියට නුවණින් යුක්තව ධර්මයේ අපි පරිශීලනය කළොත්. හොඳයි මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ත්වන් සරණයි. පැය භාගයේ කාලයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න අහන්න. තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ මේ කියදී මට හිතුණා දැන් කායානුපස්සනාවේ එහෙම දැන් කෙස් ලොම් ඒවනම් දැන් ඒ අපි දන්න අරමුණයි මේ භාවනාවේ බුදුහාමුදුරු පෙන්වන අරමුණයි දෙකම එක සමානයිනේ. ඒතකොට අපිට එතන සමුදේ හොයාගන්න කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දැන්. දැන් ඔය ස්කන්ධ ආයතන බොජ්ජංග දැන් ඒවයි බුදුහාමුදුරු අදහස් කරන අරමුණයි අපි ස්කන්ධ අරමුණ කියලා තේරුම් ගන්න එකයි දෙක අරමුණක් වෙනස් නේ. ඒකට අපිට ඒ වගේ දෙයක් يعني කරන්නම බෑනේ බෑ කියලා මට හිතුණා දැන්. අර වගේ එක නම් දැන් විදර්ශනාවට අරමුණක් කරි කියනවා ගන්න. දැන් අර වගේ ගන්න අරමුණක් බුදුහාමුදුරුවෝ පෙන්වන අරමුණෙන් වෙනස්. ඒතකොට එතන ලොකු වැරද්දකට යනවා නේද එහෙම ඒ වගේ තැනකින් අපි කෙලිම පටන් ගන්න හැදුවොත් එහෙම කියලා මට හිතුණා ඒකන ස්වාමීන් වහන්සේ මේ උපදෙසක් දෙන්න සම්මයි තෙරුවන් සරණයි. ඇත්තරම හොඳයි මේ කල්පනා කරපු ක්‍රමේ. මොකද ප්‍රායෝගිකව ගෝචර දෙන්නේ. දැන් ඔන්න කායanusasanaයේ කොටස් ප්‍රායෝගික ගෝචර දියව. ඔක්කොම කොටස් ගෝචර දේවල්. ඒ කියපු කාරණා. ඊළඟට වේදනානුපස්සන චිත්තානුපස්සනාවේ යම් කිසි මට්ටමකට අපට තියෙනවා ඒ කාරණාව. දැන් කායanusasanaවේ අපට ඒක ඉතින් හරි යන්න තියෙනවා. බුදුරණවහන්සේත් දේශනා කොතනකවත් අනිත් අනුපස්සනාවෙන් පටන් ගන්න එක කියන්නේ කායanusasanaවෙන් තමයි පටන් ගැනීම කතා කරන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් ආයතන පබ්බේ ඇස ආයතනයක් චක්කුංච පජානාත අපිට ඊළඟට ඒක විග්‍රහ කරගන්න පුළුවන් චක්කුංච පජානාති මොකද්ද ඇස පජානාති වෙන්නේ දැන් අපි ඇස කියලා ගන්නේ මේ මස් ඇහැද නමු රූපෙන් වන්න හැට බුදුරණවහන්සේ වෙන්නන්නේ නමු රූපෙන් අට ගන්න හැ එහෙනම් චක්කුංච පජානාති කියනකොට බුදුරණවහන්සේ වෙන්නපු හැවෙන්න වෙන්න ලඟුන්න විග්‍රහයනේ අන්න ඒකයි ඇස සත්‍යයි කියලා දැනගැනීම සද්ධානුසාරී කියන්නේ ඇස සත්‍යයක දැකීම සෝතාපන්න. චක්කුංච පජානා තියෙනවනම් ප්‍රායෝගිකව ඇස මොකද්ද කියලා හම්බ වෙන්නට ඕන. ඊළඟට රූපේච්ච පජානාති. ඒතර දැන් අපට රූපය කියනකොට ඉස්සරහා තියෙන එක. අපට හම්බ වෙන්නේ එච්චරයි. ඉස්සරහා තියෙන රූපේ. ඒතර ඉස්සරහා තියෙන රූපේ මොකද්ද? අපට ඉස්සරහා තියෙනවා කියලා ගත්ත තැනම අපි එතන පටිච්චසමුප්පන්නතාවෙන් ගිලිහිලානේ. ඒ රූපේ වෙනම තියෙනවන්න ඇහැට වෙන්ව රූපේ. ඒතර රූපේ මොකද්ද? ඒක ඉබේ නැතනම් අර අපි හිතන් ඉන්නවා මෙහෙම. ආයේ රූපේ අපි හිතමු මගේ ඉස්සරහා දෙනවා මේ පුටුව. ආ මේ පුටුව රූපේ. ඇහැට රූපේ පේනවා. රූපේ දැනගත්තා. මොලේ පුටුව මොකද්ද? පුටුව තියෙන පුටුව කියන්නේ මොකද්ද? පජානාති කියන්නේ හොයන්න ඕනනේ. ආ පුටුව කියන්නේ ලී ටික. ලී මොනවද? ආ ලී කියන්නේ පටවිය ආපෝතේජ. පටවිය ආපෝතේජ වාය මොනවද? ආයක දෙයියම හුවා. අන ඒක ඉබේ. අනත එක මම කරා. ඔය ටිකට යන්න වෙනවා. බුදුරණවහන්සේ කියපු පජානාති වෙලා නැහැ. එහෙනම් ඒ හරි පජානාති වෙන්න ඒ රූපේ පජානාති වෙන්න පටිසමුපාදයට හම්බ වෙලා තියෙනට ඕනේ. නැත්නම් අපි වෙනම එකක් තමයි අර හොයන්න යන්නේ. දැන් ප්‍රායෝගිකව ඇහැ වෙනම රූප වෙනම. ඒක ප්‍රායෝගික නැහැ. ඒක අපි ඒ ආයතන අනුපස්සනාදි පැහැදිලි කරගනිමු. ඊළඟ විග්‍රහයේදී අපි දැන් අපට තේරෙන ප්‍රතිපදාවක් එක නෙමෙයි බුදුරණවහන්සේ මේ දුන්නේ හැම එකක්ම මේ ඇත්තක් අපට ප්‍රත්‍යක්ෂයක් මේ ප්‍රත්‍යක්ෂයේ ඇත්තක් වෙච්ච ප්‍රායෝගික දෙයක් බොරුවක් වෙච්ච එකක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයේ ඇත්තක් වෙච්ච දෙයක් කායන පස්සන ඔක්කොම ප්‍රත්‍යක්ෂය ඇත්තක් අන්න ඒකත් කියන්න කියලා දුන්නා ඒ යනකොට හම්බ වෙන අනිත්‍යව නුවර ඒ කියන්නේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයත් එක්කනේ ස්කන්ධ නීවරණේ ධම්මානුපස්සනාවක් හැටියට නීවරණ විග්‍රහය. ආයතන ඊළඟට එතනින් යන කතා කරනවා දැන් නේ බොජ්ජංග. බොජ්ජංග ඊළඟට ආර්ය සත්‍ය ඒ විග්‍රහය අසාමාන්‍ය විග්‍රහයක්. බුදුරණවහන්සේ තිබ්බනේ මේ ඔක්කොම එකපාර අපිට කරන්න පුළුවන් කොටස් හතරක් විග්‍රහ කරන්න නැතුව මේ අනික පිළිවෙලකුත් ඕන නැතුව විග්‍රහ කරලා දෙන්න තිබ්බනේ. එක දැන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් දේ තමයි ආනාපානසති සූත්‍රය. මේ අතර හතර සතිපට්ඨාන තුළ මේ තියෙන විග්‍රහය. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත්ත විග්‍රහයද අපි බලන්න ඕනේ බුදුරණවහන්සේ පෙන්වපු දෙයද කියලා අපි අන්න සක්කාය දිටිට පහරක් වදිනකොට වදිමින් ප්‍රතිපදාව හම්බෙන්නේ ඒකයි. මම අපි ධර්මයේ අහනකොට බුද්ධ වචන ඉගෙන ගන්නකොට අපි මෙච්චර කාලයක් අපි යම්කිසි රාමුවක් කොටු කරගෙන හිටියනම් අර ධර්මයේ හැරෙන නිසා කොටු කරගත්ත රාමුව වැරදි. ඔන්න ඔතින් යනවා නම් නිවන් මඟ හම්බ වෙනවා. ඒ ශ්‍රද්ධාව බැසගෙන. එහෙම නැතුව අරක මට ගලපනවා නම් අන්න වැරදි. ඉතින් ඒ නිසා මූලික ප්‍රත්‍යක්ෂ කියනඩ පිළිවෙල තමයි කායන පසනායි බුදුරණවහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර නිවේශනාව සටහන් ගන්නකොටම කිව්වා අර සබ්බේ ධම්මා මානසිකාර සම්භව එතකොට අන්න එතන මේ මානසිකාර සම්භව කියන තැන දැන් අවි පරිසප්පාදේ අවිද්‍යාපත් සංකාරා කියන තැනදී අර එකක් අචනකයක් ඇත්තයි කියලා අර ගැනීම කියන අන්න ඒකට යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියන එක එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි මට හිතෙන්නේ ඔයාලට මේ දේශනාව කරද්දී දැන් මේ ධම්මානුපස්සනාවට යනකොට අර ධර්මයන් කියන එක අර ඊට කලින් දැන් කායානුපස්සනාව, වේදනාන, චිත්තානුපස්සනාවලදී ඒ ඒ තියෙන දේ Tamanට අර සාධානාති වෙන ඒ කියන්නේ කායික වෙන එක අනුවනේ දැන් එතකොට ධම්මානුපස්සනාවේදී ඒක අර මත කියන එකකට එහා ගිය සම්ම එකක් විදිහට ධර්මයේ දකින් ධර්මයක් විදිහටනේ දකින්නේ. ඒ කියන්නේ එතකොට අර ඒක ඒ කායanusasanaව මේක පටන් ගත්තාම ඒක පිළිවෙලකට මෙතන අවිද්‍යාවේ දුරු වීමකුත් එක්කනේ අපිට එහෙම දකින්න පුළුවන් වෙන්නේ ධර්මයක් මේ මම කියන එකෙන් එහා ගිය ධර්මයක් කියන එක දකින්න එක. එතකොට ඒක නිකන් හොඳ ලස්සන මේ මේ කියන්නේ පිළිවෙලක් අත වැඩෙන ප්‍රතිපදාවක තියෙන දෙයක් කියලා ඒක තේරුණා. එහෙම තමයි තේරුම් ගත්තේ. අනිත් එක මට ඉස්සර ඇත්තටම තියලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේකේ ධම්මානුපස්සනාවේ දැන් මේ නීවරණ පංච පාදානස්කන්ධය දැන් ඒ පොත්යන් ඒව ගැන කියනවා පටිච්චසමුප්පාදය ගැන කියන්නේ නැත්තේ කියලා අතකොට ඇත්තම වෙන්නේ දැන් මේ පටිච්චසමුප්පාදයමනේ මේක තුල තියෙන්නේ ඒ කියන එක මේ උදේට වැටුණා ඒක මේ අර ඔය ධම්මානුපස්සනාවේ අර දැන් කාමච්ඡන්දය දැනගන්නවා නෑ කියලා එතකොට නූපදීන ස්වභාවය මේ හතරම විතරම තියෙන ආර්ය න්යායයේ කියන අර හතර ආකාරයේ නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් මේ කොටස් තියෙන ස්වාමීන් වහන්සේ දෙලක් ගන්නයි. තෙරුවන් සරණයි. ඇතරම ධම්මානුපස්සනාව ඒ ඒ ඒ විදිහට වැඩෙන වැඩපිළිවෙලක් එක්ක ක්‍රමානුකූල යන විග්‍රහයක් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ධම්මානුපස්සනාව තුළ තියෙන විග්‍රහය මේ ධර්මයක් හැට දැන් ඇත්තටම සක්කාදිට්ඨිය දුරු වුණත් අස්මිමානිය තියෙනකම් මැනීම දුරු වෙලා නැහැ. සක්කාදිට්ඨිය එක යන තැනදී සද්ධානුසාර ධම්මානුසාරී එක තමයි යන්නේ සක්කාදිට්ඨිය දුරු කරන්නේ. සත්‍යම දැක්කාට පස්සේ සක්කාදිට්ඨිය දුරු වෙච්ච තැනදී අස්මිමානියත් එක්ක ඒත් ලෝකේ සංඛාර ලෝකේ සංඛාර බවම හම්බ වෙනවා. ඒතර නුවණකින් යුක්තව මේ සංස්කාරයක් කියන කාරණාවට යොමු වෙන ඒක අනුව එයත් ඒකනේ හටගත් ආකාරය හොයන්න තියෙන්නේ. සංකාරයකට යට වෙලා මේ සංකාරය බව මනාව දැනගද අපි කන්දපබ්බ ගත්තොත් පංච උපාස්කන්ධයක් කියන එක. අන්න සංකාරය කියන එක මනාව හම්බෙලා. ඒකටයි දුක කියලා නිර්වචනයක් දෙන්න දෙයක් නෑ. ඊළඟට ඒක හොයාගෙන යන්න තියෙන නිතරම බලන්න. ඇයි අස්මාන දුර වෙනකන් වැඩ පිළිලා තියෙනවා. ආයතන පබ් එක ගත්තොත් මෙය ආයතනේ එහෙමයි කියලා මනාව හම්බෙලා කියලා කියන සංයෝජන දැනගත්තා. බොජ්ජංග පබ්බේ ගත්තොත් බොජ්ජංගයක් ඇති බව හම්බ වෙලා. ආර්ය සත්‍ය මේ ආර්ය සත්‍ය මේකයි කියලා නුවණ හම්බ වෙලා. එතකොට එහෙනම් එතනේ යම් නුවණක් එක්ක යන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඊළඟට දැන් සතිපට්ඨානයේ මෙතන මේ ධම්මානුපස්සනා මේ කොටසේදී ආරණ්‍යයත පටිසමුපාද ධර්මයේ සම්පූර්ණයෙන් ඉමස්ම සති ඉඩං හෝති කියන න්‍යායක් හොයාගෙන යනකොට නම් මේ කාරණාව හම්බ වෙන්නේ. දැන් ඒක නුවණ වැඩෙච්ච වැඩෙන තැනදී හම්බ වෙන එකක්. නුවණකට හම්බ වෙන එකක්. නුවණකට හම්බ වෙන කාරණාව සහ අපි නම් කරන කාරණාව කියන එක නෙමෙයි. දැන් අපර නීවරණය කියන්නේ කාරණාව එක්ක කතා කරා පටිසම්පාදේ ඒ ඒ ස්කන්ධ පටිසම්පාද ධර්මයන් එක්ක කතා කරනකොට ජරා මරණ වල ජාතිය ප්‍රත්‍ය කියන කාරණාව ඔන්න මගේ තනි ජරා මරණයක් එක්ක හොයන් යනකොට ඒක හම්බ වෙනවා. හැබැයි ප්‍රත්‍යත් එක්ක කතා කරනකොට එතනින් එහා ගිය නමුණක් එක්ක යනවා. දැන් මෙතන කන්දවල නම් කෙලින්ම සමුදේ නිරෝධය ගැන කතා කරනවා. මෙතන නීවරණ ගැන කතා කරාම නීවරණයන්ගේ හට ගැනීමක් සහ හට නොගැනීමක්. එතකොට හේතුඵල ධම හොඳටම කතා කරනවා. මානසිකාර සම්භවයෙන් කියනකොට මානසිකාරය කියනකොට මම මානසිකාර කියන කාරණාවට මේ කියනකොට අපි ඒක මම කරන්නේ යෝනිසෝ අයෝනිසෝ මානසිකාර දෙකනේ. මානසිකාරය කියනකොට නාම රූපත් එක්ක මානසිකාරය කතා කරනවා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. ඉතින් ඒ මානසිකාර කියන සම්භවය තමයි ඊළඟට අපි දන්නවා හත්තිපදෝප සූත්‍ර සමන්නාහාර කියන එකත් එක්ක කතා කරනවා. එතකොට මානසිකාරයේ ඡන්දයි ඔය දෙකනේ මුල් වෙන්නේ මානසිකාර සම්භවා ඡන්ද මූලකා. එතකොට මේ කරුණ සියල්ලක්ම පැන නැගීමට හේතු වෙනවා. එතන මානසිකාර එක හේතුවක් ප්‍රතිඵලයේ ඵලයේ කියනකොට අපට පරිසම්පාදේ එකක් විතරක් දාන්න බෑ මොකද පරිසම්පාදේ ප්‍රත්‍ය වශයෙන් තියෙන්නේ. මනසිකාරයේ හේතුව ධර්මයන් කියනකොට ධර්මයන් දෙයක් හැටියට හම්බෙච්ච නැති පටිසමුපාදයම තමයි කතා කරන්න තියෙන්නේ. අපට අපේ තේරෙන තැනකින් අපට පටන් ගන්න පුළුවන් මෙතනින් කියන මොකද වේදනුපස්සනාවෙත් අපට වේදනාවෙන් පටන් ගන්න පුළුවන් ස්පර්ශයෙන් කතා කරලා. චිත්තානුපස්සනාවේ නාම රූපය අරගෙන කතා කරන්න පුළුවන් චිත්තානුපස්සනාව අරගෙන. හැබැයි මේ තේරණේ කාරණාවත් එක්ක එතනින් එහා ආයෙ කතා කරන දෙයක් නැහැ. සිතක් ඇවිල්ලා තියෙන්නේ. සිතාවේ නාම රූපෙන්. එහෙනම් අන්න ඒකට ආපව ප්‍රත්‍යවරණ තියෙන්නේ. ඒත් මානසිකාරය කියන එකත් අන්න අපට යම් හේතුවක් අපි යම් ඕන තැනකින් පටන් ගලා ඒකේ ඒකේ හේතුව හොයන්න තියෙන්නේ. අය ආපස්සර නෙමෙයිනේ. ඒකේ හේතුව හොයන්න තියෙන්නේ. ධම්මානුපස් චිත්තානුපස්සන සිත ගත්තාම සිතේ හේතු විඥානේන මේ මේ විඥානයේ හේතු නාම රූපේන ඒකේ නාම රූපේ නාම රූපේට විඥාන ඒක තමයි හොයන් ගන්න තියෙන්නේ. අය ආපස්සර වෙන දෙයක් නෑ. අපසර වෙනවා නම් අපි අරගත්ත ක්‍රමේ නෙමෙයි පටිච්චසමුප්පාදෙම ගන්න වෙනවා. මොකද පටිච්චසමුප්පාද කියන්නේ එකට පස්සේ එකක් නෙමෙයි. අපට හම්බුනොත් මේ කාරණාව මානසිකාර්ය කියන කාරණාවෙන් මූලික දේ අපට ඒතනත් එක්ක අපට එතනින් ඉස්සරහට. එතකොට අර කරුණු බෙදාවෙන් කරන්න හපව දෙයක් නැහැ. මොකද කාලය එක්ක බෙදලා වෙන් කරන එකක් නෙමෙයි ස්ටෙප් බයි ස්ටෙප්. අපට හම්බුනේ එක තව වෙන පැත්තකින් නම් අපට ඒකත් එක්ක හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අපට හම්බ වෙන කාරණාවත් එක්ක ඒක බලන්නට ඕනේ. එතකොට තමයි ඒ අර ප්‍රත්‍ය වශයෙන් හම්බෙන කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීනි. ස්වාමීනි අවසරයි අර කාමච්ඡන්දයන්ගේ මතු නොයිපදීමක් ගැන කතා කරන ස්වාමීනි එතන කාමයන්ගේ ඉක්මවීමක්ද ස්වාමීනි නැත්නම් අර ප්‍රත්‍යඋපන්න මොහොතේ යොමුසෝමනසිකාරයත් තුළ එතන ඒ වගේ කතා කිරිල්ලද්ද කතා කරන්න සාහනේ. ගොඩක් පිංසානේ. තෙරුවන් සරණයි. මෙතන කතා කරන්නේ ආයතින් අනුපාදෝ හෝති. නැවත උපදින්නේ කියන එකන්නේ. එතන නැවත උපදින්නේ නැහැ කියනකොට ආයේ මේ මොහොතේ නෑ කතාවක් නෙමෙයි. මොකද ඊට පස්සේ ඊට කලින් කියනවා එතන තියෙනවා කලින් අත්තිමේ අජ්ජත්තන් තීරමිද්දං පජානාති. අසන්තං වා අජ්ජත්තන නැති බව ඒ අවස්ථාව නැති බව කතා කරනවා අසන්තං වා. ඊළඟට යථාච පහිනස තීරමිසද ආයතින් නැවත අනුපාදෝ හෝති තංච පජානාති. නැවත උපදින එකයි මෙතන මේ මේ නුවණින් යුක්තව යන වැඩපිළිවෙලකින් හම්බ වෙච්ච දෙයක්. මිසක් අපට සාමාන්‍යයෙන් හම්බෙනකොට නීවරණේ හොයන් යනවා ඊළඟ නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඒක මුලින්ම කියනවා. නැත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දං කියනවා. ඊළඟට මේ කියන්නේ ආයතින් අනුපාදෝ හෝති කියලා. නැවත නැවත හායට ගන්නෑ කියලා. ඉතින් ඒ නිසා ඒක අපට මේ අපට වෙන විදිහකට කතා කරන්න බෑ. ඒ එතන විග්‍රහයත් එක්ක බලන්න ඕනේ මේ නැවත හට නොගන්නවා කියන්නේ මොකද්ද කියලා. නැවත හට නොගන්නේ කියන විග්‍රහය වල තියෙන. ඉතින් ඊළඟට හට ගන්න නැත්තේ හේතු නැත්තම් කියන එක. එහෙනම් ඊට අදාළ හේතු මොකද මෙතන දැන් අපට මෙහෙම එකක් තියෙනවා. ඔන්න නීවරණ කළා, ස්කන්ධ කළා, ආයතන කරන්න ඕනේ, ආය මේ බොජ්ජංග කරන්න ඕනේ කියලා අපට මෙහෙම එකක් තියෙනවනේ. එහෙම දැන් දරණවසේ පෙන්වපු ප්‍රතිපදාව හරියටම කරනකොට අනිත් ඒවා හයි කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රතිපදාව වැඩෙනවා. දැන් කිංසුගොබ්ම සූත්‍රය ගත්තොත් එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. කන්ද වශයෙන් තව ස්වාමීන් වහන්සේනමක්. ආයතන වශයෙන් තව ස්වාමීන් වහන්සේනමක්. ධාතු වශයෙන් තව ස්වාමීන් වහන්සේනමක්. පටිසම්පාද වශයෙන්. ඒකවල ස්කන්ධවත් කරලා ධාතුත් කරලා ආයතනත් කරලා එහෙම එකක් නැහැ. අනිත් වගේ මේ නීවරණ අනුපස්සනාව මේ නිවන් දකින්නමනේ කියන්නේ. සම්පූර්ණයෙන් දැන් පළවෙනි අනුපස්සනාවෙන් යමක් කළා දෙවෙනි අනුපස්සනාවෙන් කළා තුන්වෙනි අනුපස්සනාව කිව්වා හතරවෙනි අනුපස්සනාව ධම්මානුපස්සනාව. ඊළඟට නිවීම දක්වාම ප්‍රකාශ කරනවා. එක්ක අනාගාමී එක්ක අරහත්. ඔය දෙකෙන් එකක් දක්වාම විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ ධම්මානුපස්සනාවේ විග්‍රහය අපි ආනාපාන හති සූත්‍රයත් එක්ක බැලුවොත් ධම්මානුපස්සනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ අවසානයේදී අන්න එතන විග්‍රහ කරන්නේ අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිග්ගස්, පටිනිස්සග්ගානුපස්සී වශයෙන්ම නිවීම දක්වාම ඒ හැම එකම බොජ්ජංගත් එක්ක බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වා දෙලා තියෙනවා අවසානයේ වගේත් බොජ්ජංග මුල්ලේ වගේත් බොජ්ජංග අවසාන ධම්මානුපස්සන දැන් ආනාපාන සතිය කායනපස්සනා කොටසේ එතනත් බොජ්ජංග විග්‍රහ කරනවා වැඩෙන හැටි. එතකොට එතනත් එන ධම්මානුපස්සනාව. නමුත් ධම්මානුපස්සනාව කොටස වෙනම විග්‍රහ කරනවා අනිච්ඡාන විරාගා නිරෝධාන පටිනිස්සග්ගාන පස්සේ වශයෙන් බොජ්ජංග වශයෙන්. ඒ ඒ Tamante අවස්ථාවේ ඒ හම්බ වෙන දෙයක් එක්ක. ඉතින් ඒ නිසා නීවරණ හොයාගෙන යනවනම් යාට එතනින් අරහත්ත්වයට යන්න පුළුවන්. අනාගාමී වෙන්න පුළුවන්. ඒක ඊළඟට ආයේ මේ දෙයකට යනවා කියන එක නෙමෙයි. ඉතින් මෙතන මේ විග්‍රහ කරද්දී මෙය හටගන්නේ කියන එක වෙනම කියනවා. ඒ අවස්ථාව අසන්තං කියලා. ඊළඟට ආයතින් අනුපාදෝ නැවත හටගන්නේ කියන කාරණාව බුදුරණවහන්සේ එතන විග්‍රහ කරලා පෙන්නනවා. ඒක නැවත කියන්නේ ඊළඟ මොහොතේ කොමත් වෙන එකක් නෙ තියෙන්නේ. මෙතනම් ප්‍රත්‍යක්ෂයමත් නැති බව හම්බ වෙලා තියෙනවනේ. එහෙනම් එතනම දැනගන්න ඕනේ ආයතින් අනුපාද හෝති කියලා. එතන දැනගත්තේ නේ ආයතින් අනුපාද හෝති කියලා. ඊළඟට උපදින එකත් උපන්න එක හට නොගන්න එකත් මේ ඔක්කොම දැකපු තැනදි තමයි අන්න හරියටම දැකලා මේ ඒ අදාළ හේතු කාරණා නැතිවීමෙන් හටගන්නේ නැත්තේ ඊළඟට ආයතින් නැවත හටගන්නේ නැහැ කියලා දැනගන්න. ඉතින් ඒක අපට වෙන විග්‍රහයක් දාගන්න බෑ වර්තමානයේ අවස්ථාවේ නැවත හට නොගන්නා බව දැක්ම නැවත හට නොගන්නා බව දැක්ම කරුණු දෙකක් එක්ක කතා කරන්න පුළුවන් අනාගාමී සහ අරහත්ත්වයට එක්ක. මොකද අනාගාමී කෙනාටත් අරහත් සාතන් වහන්සේට කොහොමත් නැහැනේ. අනිත් එතනින් මෙහා කෙනාට නැවත හට නොගන්නම දැන් ආයේ පොඩි වෙලාවක ඊළඟ වෙලේ විතරක් නැති වෙලා ඊට පස්සේ ආයෙ හට ගන්නවා කියන්නේ නැහැ. නැවත හට නොගන්නවා කියලා විග්‍රහ කරන්නේ ඒ බුදුරණවහන්සේ විග්‍රහ කළ තියෙන හැම පැත්තක්ම ඒකත් එක්ක බලන්නට ඕනේ. අනිත් ඒවා වෙනම විග්‍රහ කරලා පෙන්නනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් අර ඉස්සල්ලා මානසිකාරයේ තියෙන ප්‍රශ්නයක් ඒව දැන් මාර ස්වාමීන් වහන්සේගේ දේශනාවකට ඔය මේ කරපුවොත් එහෙම කියන්නේ නැහැ රූපේ රූපෙත් නැහැ හැටිම රූපෙත් තියෙන මානසිකාරණ ඇදී අවස්ථාව සකස් වෙන්නේ නැහැ කියලා. එතකොට අර ඒ අවස්ථාව ප්‍රායෝගිකව ප්‍රකට වෙන්නේ නැති අවස්ථාවයි. ඊට ඒ අවස්ථාවට සාපේක්ෂව මානසිකාරය යොමුමත් එක්ක විශේෂ සහත් වීමක් කියලා පෙන්වන්නේ එතන මානසිකාරය යොමු වෙලා විඥානේ පහළලා ස්පර්ශය සිද්ධ වෙනවා කියන්නේ. ඒතකොට අර ස්වාමීන් වහන්සේ එක සාකච්ඡාවක් ඉදිරිපත් කරලා දැන් මානසිකාරයෙන් මම දැම්මද දෙයියෝ දැම්මද මේ ඉබේ හටගත්තද කියන ත්‍රිවිධක දෘෂ්ටි වලට යනවා කියලා දැන් මම තෝරනවා එතන ගොඩක් කල්පනා කරලා මට එනවා දැන් අපි අර ඒ ඒ පරියායෙන් කල්පනා කරද්දී අර අපිට මානසිකාරය කොහෙන් ආවද කියලා හිතාගන්න බැරි වෙන්නේ දැන්. හැබැයි මහනිදාන සූත්‍රයේ දැන් අන්‍යෝන්‍යපත්‍ය විදිහට පෙන්වන්නේ මේ අපිට විමසන්න ක්‍රමයක් නෝන වෙන්නේ මෙතනද? අන්‍යෝන්‍ය පත්‍ය විදිහට විමසද්දී නාම රූපයට හේතුව විඥානය විඥානයට හේතුව නාම රූපය. ඒතකොට ස්වාමීන් වහන්සේ අපිට අර මම දැම්මද, ඉබේ හටගත්තද, ඒ කතාවට එන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ අනික මේ. එතකොට දැන් පස්සපච්චය වේදනා වේදනාපච්චය සංහා සංනාපච්චය උපාදාන කියන තැන උපාදාන කියන්නේ දැන් රූපේ සතුටෙන් පිළිගැනීමත් එක්ක මමත්වේ දැස ගැනීම නම් මම අවධානය දැම්මද ඉබේ ඒ කතාව අදාළ වෙන්නේ නැහැ දැන් මම හම්බෙන්නේ රූපේ සතුටෙන් පිළිගැනීමත් එක්ක කියලා අපිට හොයාගන්න පුළුවන් නම් එහෙම දකින්න අපිට විමසන්න පැත්තක් ඉදිරිපත් වෙනවා නම් අර දැන් මගේ අවශ්‍ය ඒකෙන් දැන් මගේ පරිසම්පාදයක් හොයන්න තියෙන අවස්ථාව සම්පූර්ණ නැතිලා යනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේකෙන් තඩියක් පැහැදිලි කරගන්න දෙන්න උත්සන්නයි තෙරුවන් සරණයි. නෑ ඒ විදිහට පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්චසමුප්පාදයේ වශයෙන් අපට හරියට හම්බ වෙනකොට ඒ ප්‍රශ්නේ නෑ. පටිච්චසමුප්පාදයේ වශයෙන් හම්බ වෙනකොට. එහෙම නැතුව අපට පටිච්චසමුප්පාදයේ වශයෙන් අපි අපේ සාමාන්‍ය අපට තේරිච්ච කාරණාවක් එක්ක හොයන් යන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මානසිකාර්ය දැන් අපට ප්‍රායෝගිකව අපි මානසිකාර්ය කියනකොට මම කරන එකක් එක්කනේ අපට හම්බෙලා තියෙන්නේ. නම් මේක පටිච්චසමුප්පාද බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවනේ මෙතන අවිද්‍යාව මූලික වෙලා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව සංඛාර ඊළඟ විඥාන නාම රූප සලආයතන. දැන් පස්සේ කියන කාරණාවක් කියන කතා කරන්නේ බුදුරණවහන්සේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන කියන කරුණුත් එක්ක. එහෙනම් මානසිකාර කියන කාරණාවක් කියලා කියන්නේ අයි පුජ්‍යලයේ කරනවා කියන එකක් නෙමෙයි. ඔය සියලු කරුණුත් එක්ක. එහෙනම් අපි මානසිකාරය කියන එක අපි තේරුම් ගත්ත ක්‍රමයේ වැරද්දක් තමයි මම මානසිකාර කිරීමක් අපි දාගන්න යන්නේ. අපි තියෙන්නේ මම අවධානය රැස් කිරීමක් මගම මේක නැති කිරීමක් මගේ අවධානයක තමයි මේක වෙන්නේ කියලා. හැබැයි පටිසමුප්පාදයක බලනකොට අපට අර කතාව අදාළ වෙන්නේ නැහැ. පටිසමුප්පන්න බව හම්බ වීමත් එක්ක. ඊළඟට පටිසමුප්පාද බව හම්බ වීමේදී අපට උපාදානීය කියන කාරණාව, උපාදානයෙන් අපට මේක හම්බෙලා තියෙන උපාදාන කර ගැනීමත් එක්ක උපාදාන වීමත් එක්ක තමයි ලෝකේ ප්‍රකට වුනේ. එතකොට මේ හැම එකක්ම උපාදාන වීමත් එක්ක හම්බ වෙනවා නම් මේ පටිසමුප්පාදේ මේ සියලුම ක්‍රියාකාරීත්වයේ ඥාණය ඇති වෙන විදිහට කියන්නේ අඥානකම පදනම වෙලා ඥානයකට මේක හම්බ වෙන්නේ. ඒකනේ දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥාන කියන මේ ඥානයත් එක්කනේ පටිච්චසමුප්පාද න්‍යය හම්බෙලා තියෙන්නේ. ඒකනේ සෝතාපන්න වීම කියන්නේ. පටිච්චසමුප්පාද න්‍යය හම්බ වීමත් සෝතාපන්න වීමත් සත්‍ය ඥානෙ හම්බ වීමත් මේ ඔක්කොම ලස්සනට බුදුරණවහන්සේ විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් එයාට ඥානය හම්බ වෙන්නට ඕනේ. ඥානය හම්බ වෙනවා කියන්නේ අඥානකමින් මේ තේරුම් මේ වැඩපිළිවෙල වැඩපිළිවෙල උනේ කියලා අන්න පටිච්ච සමුප්පන්න බව, ප්‍රත්‍යයෙන් උපදින බව, ප්‍රත්‍යයකට අයත් බව මෙන්න පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි අර කාලයක් දාගෙන ඔන්න ඊළඟට අනිකට ගියා. ඊළඟට අනිකට ගියා. එතකොට එතන පටිච්චසමුප්පාදයේ බෙදීම කතා කරන්න බෑ. පටිච්චසමුප්පාදයේ දර්ශනයක්නේ, දැක්මක්නේ. පටිච්චසමුප්පාදය කියන්නේ මගේ මේ තියෙන එකක් බෙදා බැලීමක් නෙමෙයි, දැක්මක්. එහෙනම් ඒ දැක්මකට අපට තේරෙන යම් කිසි මට්ටමකට අපි බලන්නට ඕනේ ඒ දැක්ම කියන කාරණාව මතම පාදක වෙලා ඒ කාරණා ටික තේරුම් ගන්න. අපේ සිතවිල්ලකින් නැතුව එතකොට ප්‍රඥාවට වෙන විග්‍රහයකින් තොරව පටිච්චසමුප්පාදයේ ඒ විග්‍රහය අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ ඒ විදිහටම විතරයි අපිට පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න තියෙන්නේ. වෙන කිසිම විදිහකින් තේරුම් ගන්න බෑ පටිච්චසමුප්පාදය කියන කාරණාව. ඒක නිකං වචන ටිකකින් තොරව අපි ප්‍රායෝගික අවස්ථාවත් එක්කම බලන්නට ඕන ඉස්සරලාම කල්පනා කරලා කල්පනා කරනකොට අපට යම් කල්පනා කරන්න මට්ටමක් තියෙනවා. නැත්නම් ඒ මට්ටම අපි අපේ තේරෙන මට්ටමක් එක්කනේ. හැබැයි තව එහාට යනකොට අපි කල්පනා කරන පටන් ගන්න තැන සෝතපන්න වෙන්නේ නැහැ. අපි සෝතපන්න වෙන්න අක්කාදිට දුර වෙන මාර්ගයක් හම් වෙන්නට ඕනේ. අන්නේ මාර්ගය අපි තේරුම් ගත්ත කාරණාවට එහා ගියපු දෙයක්. ඒ කියන්නේ අපි තේරුම් ගත්ත වචන මාත්‍රයක් විතරක් නෙමෙයි. එහෙනම් එතනදී අපිට මේ සක්කාය දිට්ඨි ප්‍රායෝගික දුර වෙන ප්‍රතිපදාවක් එක්ක ඒ කාරණාව හම්බෙන්න ඕන. දැන් අපිට යම් කිසි මට්ටමකින් තේරිච්ච දේ හරිමනම් අපට අහපව් මේ අහන්න දෙයක් නැහැ මොකද හරීම කියලා හම්බෙන්නේ සත්‍යඥානෙත් එක්කනේ. එහෙනම් ඒක හරියටම හරිනම් අපි තේරුම් ගත කාරණාව. එහෙනම් අපට ආයේ මේ වෙන කරන්න දෙයක් නැහැ. දැන් අපිම දන්නවා කරන්න. ඒක හරිනවා. වචනත් එක හරි වුණාට වචන වල ගැඹුච්ච අර්ථය මොකක් හරි එහෙනම් අපි තේරුම් ගන්න තියෙනවා වැරද්දක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රායෝගිකත්වයට යොමු කරලා බලන්න තියෙන්නේ. හරියටම හරි බව සත්‍ය ඥාණයට එනවා. අන්න දර්ශනයත් එක්ක අන්න එයාට කාටවත් අවශ්‍යතාවයක් නැහැ කාගෙන්වත් අලුත් උපදෙස් ගන්න. මොකද එයාට සත්‍ය ඥාණිය ධර්මයේ තුල සත්‍ය ඥාණිය හම්බලා තියෙනවා. ඉතින් මේ කල්පනා කරන ක්‍රම හොඳයි. අපි තවදුරටත් මේක සත්‍ය ඥාණය ඇති වෙන වැඩපිළිවෙලක් අපිට ඉස්මතු වෙන විදිහට අපි බලන්න ඕනේ කල්පනා කරලා. ත්‍රිවසරණ. අවසරයි සම්මාස තව කිසි ප්‍රශ්නක් තියෙනවා සාහිදී දැන් කාමච්ඡන්ද ගැන කතා කරපුවම තමයි අත්‍තරම අපි ලෝකයේ තුල කාමයක් එක්ක අසු කරන්නේ සැප සැප වගේ සැප සැප ස්වභාවයක් එක්ක කියලා වගේ ගන්න පුළුවන් සාහිදී ඊට පස්සේ සාහිදී අත්‍තරම පටිච්චසමුප්පාද යෝනිසෝ මනසිකාරයකට යොමු වෙන තැනක එතන සාහිදී අත්‍තරම අර මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ඒ ඒ විදිහට සානේ එතන විමසීමකට යොමු වෙන තැන දුසානේ උතර අපි යෝනිසෝ මනසිකාරයට යොමු වෙන තැනක අපිට තේරුම් ගන්න තියෙන ගොඩක් ඉන්සානේ. තෙරුවන් සරණයි. මෙහෙමයි ඒක අපට මේ මේක මෙහිමයි මෙහිමයි කියලා ඒක ලේබල් කරන්න බෑ අපට ඇත්තරම කොහොමත් අපට හම්බෙන්නේ වේදනාවක් එක්ක අපිට සැප වේදනාවක් නැත්නම් අපි ඒ කාමයෙන් එක්ක වෙන සැප සමහරවල්ලාට කාමයෙන් දුක් වේදනාවකුත් වෙනවා. ඇයි අපි අකමැති කාමච්ඡන්දියාවට? එතකොට එහෙනම් ඒක මේ ඒ ඒ අවස්ථානකෝලව හම්බෙන එක. එතකොට ඒ ඔක්කොම හම්බෙන්නේ පටිච්චසම්පාද නොදැක්මට. එතකොට පටිච්චසම්පාද නොදැක්මේදී හම්බෙන තැන අපට මේක හම්බෙන්නේ කාම්භාවි භව තණ්හාත් එක්ක. මේක මට හම්බෙච්ච දෙයක් එක්කනේ. අපිට මේක දාන්න බෑ මේක මේ සුපසන්නහත් ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හාද කියන කාරණාව මම මේකෙදි යොමු කරගන්න එකක් නෙමෙයි මේක අපේ නුවණකට හම්බෙන එක. ඒක අපිට හොයනකොට අර වෙන්වෙන් වශයෙන් ප්‍රත්‍යවශයෙන් හොයාගෙන යනකොට නුවණකට හම්බෙන එක. මුලින්ම අපට හම්බෙන්නේ නැහැ එහෙම එකක්. මුලින්ම අපට හම්බෙන්නේ මේ මට මූලික ගෝචර දෙයක් එක්ක. පංචපාස්කන්ධය කතා කරනකොට කාම වෛභව තණ්හා එක්ක අපට හම්බෙන දෙයක්. පටිච්චසමුප්පාද කතා කරනකොට පටිච්චසමුප්පාද ඒ විදිහට හම්බෙන්නේ. ඒක ඒ දර්ශනය නැත්නම් අපේ මේ පටිච්චසමුප්පාද බුදුරණවහන්සේ දුන්නේ ප්‍රඥාවක් වර්ධනය කියන්නේ මේ ඇත්ත වෙන්නේ ප්‍රඥාව වර්ධනය කරගන්න. ඒ කියන්නේ නුවණ වර්ධනය කරගන්න ඊතර වෙන්නනේ. එතකොට එහෙනම් මේක තේරුම් අරන් ප්‍රඥාව වර්ධනය කරගන්න ඊතර වෙන මාර්ගයේ උත්පාදේ කරගන්නව නෙමෙයි. දැන් අපිට තියෙන මෙහෙම ප්‍රශ්නයක්. ඔය පටිච්චසමුප්පාදේ හරි දැන් තේරුම් ගත්තා. දැන් ඔන්න අපිට තියෙනවා ඊළඟට කරන්න වැඩි. මොකද්ද තියෙන්නේ? දැන් සෝතාපන්න වෙන්න දැන් මේක මෙන්න දැන් කරන්න වැඩක් තියෙනවා. දැන් සකදාගාමී වෙන්න නැත්නම් මේ මේ කරන්න වැඩක් තියෙනවා කියලා අපි වෙන වෙනම මේක තේරුම් අරන් ඉවරලා වැඩක් කරන්න පටන් ගන්න ලැහැත් තියෙනවා. මේක තේරුම් ගැනීමමයි. ඒ කියන්නේ මේ මේ මේක තේරුම් ගැනීම සිදුවීමමයි පටිච්චසමුප්පාද තේරුම් ගැනීම කියලා සෝතාපන්න වීම කියන්නේ. මේකම ප්‍රායෝගිකවන්නේ ඊට පස්සේ මේ තමන් තුළින් දකින්න යමු වීම තමයි අරහත් මාර්ගයත් එක්ක නැත්නම් සකදාගාමි අනාගාමි අරහත් දක්වාම යාට පුරුදු කරන ප්‍රතිපදාවක් වෙන්නේ. නැතු අපි මුලින්ම මේක තේරුම් ගන්න නිරවුල් කරගෙන අපි ඊට පස්සේ කරන්න යනවා කියන එක නෙමෙයි. අපට දර්ශනයක් හැටියට ප්‍රඥා උදා කරගන්න මේක මේ යෝනිසෝමනසිකාරයක් පිණිස. අපට යමක් හම්බ වෙන්නට ඕනේ. යෝනිසමනසිකාරය කියන්නේ අපි මේ මේ වචන ටිකක් ගලපන එකක් නෙමෙයි. අපට අපි තුලින්ම තේරුම් නැති බවක් නැත්නම් අලුතින් තේරුම්ගත යුතු යුතු දෙයක් ඇති බවක් හම්බ වෙන්න ඕනේ. අන්න ඒකත් එක්කයි කල්පනා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපට ඒකෙදි මේකයි මේකයි කියලා අපට නිගමනයක් කරන්න බෑ. අපි තවදුරටත් ඒක අපි තුලින් තේරුම් ගත යුත්තා. ඒක අපි තුලින් තේරුම් ගන්න තියෙන්නේ අපට ඒක දර්ශනයක් කරා යන මාර්ගයක් එක්ක. එහෙම නැතුව නිකන් නෙමෙයි. ත්‍රිවන් සරණයි. හොඳයි එහෙමනම් අපි අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාව මේ ආකාරයට නිමා කරමු. ගෞරවනීය සම්මානසේ විසින් අද දවසේදී අපිට සතිපට්ඨාන සූත්‍රයේ ඉතාමත් වටිනා කොටසක් පැහැදිලි කර දුන්නා. ඉතින් අපිට ලැබෙන සතියෙදිත් සුපුරුදු පරිදි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් වලට සම්බන්ධ වෙනවා. ඉතින් එhmenan අද දවසේදීත් මේ පොපිසක් එක්ක ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඒ ඇති කරගත්තා වූ කුසල් සිතින් යුතුවම ගෞරවනීය ස්වාමීන් පූජ්‍යපාදරවි හමුදාස් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ එක්කවත් ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතුවක් වේවායි ප්‍රාර්ථනා කර සිටිමින් වහන්සේට වෙන සරණාසන් සාකච්ඡාවක් මාකින් සඳහා. ත්වන් සරණයි. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ අදාළ උතුම් ධර්මයේ කතා කරලා අපේ ජීවිතයට වටිනා කියන පිනක් එකතු කරගන්න යුතුන. අපි හැමෝම උත්සාහ කරන්නේ ඒ තුළ තියෙන කාරණා තේරුම් ගන්න යන්න. ඉතින් ධර්මයට අපි මුල් තැන දීලා ඒ ධර්මයේ තුළ මොකද්ද කියලා දෙන්නේ කියලා අපි තේරුම් ගැනීම සඳහා තමයි අපි මේ මේ විදිහට ධර්මයේ සාකච්ඡා කරන්නේ මම දැනගෙන මම මේ කියලා දෙන එකක් නෙමෙයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල මොකද්ද තියෙන්නේ කියලායි අපි මේ කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ රස කරගත්ත මේ සියලු ධර්මයන් මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්ගම්ලි දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා ඒ වගේම අප නමින් මියගේ සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා විශේෂයෙන් අපවත් වදාළ අතිපූජනීය කටකරුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දරුණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මගේ ගුරු දේවයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මම අදට වසර 16ක් පැවිදි වෙන්න පැවිදිලා 16ක් වෙනවා. ඉතින් මගේ ගුරු දේවයන් වහන්සේ තමයි මට සිවුරු දීලා උපසම්පදා දීලා මේ සෑම දෙයක්ම ධර්මයේ දීලා. ඉතින් ඒ නිසා මගේ ගුරු දේවයන් වහන්සේට අද දවසේ වසර 16ක් පැවිදි ජීවිතයේ සපිරෙන මොහොතේදී පැවිදි ජීවිතයේ මුළුල්ලේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන්ද මේ සියලු රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන්ද උතුම් දහමින් සැනසෙන්න අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ වගේම රැස් කරගත සියලු පින් මගේ උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ වගේම ලෝකවාසී සද්ධර්මයේ ස්මතු කරන ශාසනය රකින්න මහා යතිවරයන්න් වහන්සේලාට නිවී සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන් සිසිර සජීවී සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාට ඒ වගේම මාව මේ සඳහා යොමු කර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට අපට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට හිටපු නායක හමුදාපති අද්මිරාල් සිරිමා රණසිංහ මහත්මයාට වර්තමාන නායක හමුදාපතිතුමාට අනිකුත් අපට උපකාර කරන සෑම සියලු දෙනාට ධර්ම ප්‍රචාරක කටයුතු කරන දෙසි දෙසි සියලු දෙනාටමත් ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම බුදුරයන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවයෙන් ආර්ය මහා සංඝරත්නයේ සංඝානුභාවයෙන් අප මේ දේශනා කරපු මේ සත්‍යානුභාවයෙන් ඒ වගේම මම පැවිදි වෙලා වසර 16ක් සැපිරි මේ 16ක් මුළුල්ලේ සිල් ගුණ දම් පිරීම ධර්මයේ ඉගෙන ගැනීම ආදී සියලුම සත්‍යානුභව බලයෙන් ලංකාද්වීපයේ සිද්ධ වී තිබෙන මේ සියලු ව්‍යසන කරදර සියල්ලක්ම දුර වේවා. ඒ වගේම සියලු දෙනාටම ධර්මයේ හැසිරෙන්නට පහසුවෙන් ජීවත් වෙන්නට බය ආදී මේ සියලු දේවල් නැති වෙලා සාමයේ උදා වෙලා සතුටින් ජීවත් වෙන්නටත් ධර්මයේ හැසිරෙන්නට සීල් දිනාට ඒ සියලු සත්‍යානුභවයන් හේතු වාසනා වේවා සීල් දිනාටම තෙරුවන් සරණයි